පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සච්චි සරණේන සද්ධින් ආ ජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ සත් තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනාතෝ භික්ඛවේ විහෙරතමා අනාතෝ දුක්ඛං භික්ඛවේ අනාතෝ විහෙරති දසයිමේ භික්ඛවේ නාතකරණ ධම්මා ඛතමේ දස ඉද භික්ඛවේ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි සමාදාය සික්කත සික්ඛාපදේසු තී ගෞරවනීය මෑණිවරුන් ප්‍රදාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඊටාම වටිනා සාසනික ගරු කටයුත්තක් පටන් ගන්න හදන දවසක් අපි මේ කාලය ප්‍රධාන වශයෙන්ම අප්‍රමාදයේ පිණිස සතිය වර්ධනය කිරීම පිණිස එහෙම නැත්නම් විපස්සනා භාවනා කිරීමක් පිණිස ගත කරන්න බලාපොරොත්තු වෙනවා මේක අපි අපගේ ජීවිතත් එක්ක බලනකොට හම් වෙන බුද්ධාත්ම කලාතුරකින් හම්බෙට වටින අවස්ථාවක්. ඉතින් ඒක සාර්ථක කර ගැනීම සඳහා අපි මේකට හිතියොදපු තැන දක්වා මේ දක්වාම පුදුමාකාර විදිහේ බාධක නිරවුල් කරදර නැතිව හොඳ යල්මක් හොඳ ගමනක් අපිට මේ දක්වාම සිද්ධ වුණා. ඒ අනුව අපි මේ වෙනකොට මේ සිල් සමාදන් වෙලා කාලසටහනකට එකඟ වෙලා මෙතෙන් පටන් මේ 22 වෙනිදා කියන දවස දක්වා මෙන්න මේ විදිහට අපි ගත කරනවා කියලා එකම අප්‍රමාද ධර්මයෙන් බැඳිච්ච නෑකමකට වැඩිය ඕනෑකමක් නිසා බැඳිච්ච ගතියක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු අදපටන් මේ දවස් සෑම දවසකම සවස ධර්ම දේශනා ස්වරූපයෙන් අපි මේ කරගෙන යන වැඩ <clears throat> පිළිවෙලට අවශ්‍ය කරන්නා වූ බණ දහම් කොටස් ඒ ඒ වෙලාවට ඇසෙන්න සලස්වන්න බලාපොරොත්තු ඒ සඳහා <clears throat> මම පුද්ගලයෙක් වශයෙන් මේ වාගේ නිතර එකම පිරිසක් හම්බ වෙනවා නම් ඒ පිරිසට දේශනා මාලාවල් පැවැත්වීම තමයි බොහෝ විට කරන්නේ. ඒ දේශනා මාලාවක් පැවැත්වීම නිසා අපිට ඒක දිග ගැඹුරු සූත්‍රයක් අරගෙන ඒ සූත්‍රේ කොටස් දවසින් දවස දවසින් දවස සාකච්ඡා කරමින් ඊයේ කොටහින් අද කොටසට යම් ගැඹුරක් යම් පිටිවහලක් සහිතව එnde ende ende ගැඹුරු ධර්ම කොටාස වලට යන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. එහෙම නැතුව දවසින් දවසට මාතෘකා විනාශ කළොත් හැමදාම අපිට හඳුන්වා දීමේ වැඩ පිළිවෙලක් වගේ දෙන්න වෙයි. ඒ නිසා මේ ධර්මදේශනා මාලාවේදී යම් විදිහකට තමන් නොසිතූ පරිදි ගැඹුරකට යනවායි කියලා හිතනවනම් ඒක පොඩ්ඩක් ඉවසලා දරා ගන්නයි කියලා මම මුලින්ම මතක් කරා. ඒ වගේම හොඳට දැන් භාවනා කරගෙන යන ඇත්තන්ට ගාක් ලාමක වැඩි කියලා හිතෙනවනම් ඉතින් අනික් කට්ටිය පෙරේක අනුකම්පාවෙන් ඉවසා දරා ගන්න වෙනවා. මෙන්න මේ අදහසින් මේ දවස් 10 ගැන කලින් කල්පනා කරනකොට මට හිතුණා සරුවචනාසිගේ දේශනාවට අඩංගු ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වෙන වටිනා සූත්‍රයක්. ඒකට කියනවා නාථකරණ ධර්ම නැත්නම් නාථකරණ සූත්‍රය කියලා. මේ නාථකරණ කියන පදේ අපේ සිංහල ව්‍යවහාරයට එච්චරම ඇවිල්ලා නැහැ. නමුත් මේකේ මේක නාථකරණ කියන අත්‍යාර්ථ පදය නස්චාර්ථ පදය තමයි අනාථකරණ ධර්ම කියන එක. අනාථකරණ පදේ කියන එක අපි අහලා තියෙනවා. අනාථ පදයට එක්ක සමගාමීව යන පදයක් තමයි අසරණ කියන පදේ. සංසාර සත්වයා පෘ탁 ජනයා අසරණයි අනාථයි. මේ අසරණකම නිසා මේ අනාථකම නිසායි මේ සංසාර සත්වයා මේ සසරෙන් ගැලවීම කියන සරුවඥ ඥාණයට පමණක් ගැලවෙන එකම ධර්මතාවයේ තියේදී මේ නාථකරණ සරණ හොයන ලාමක ලෞකික නැත්නම් මේ කාම ලෝකේ රූප ලෝකේ දේවල් ඉස්සර කරගෙන ඉන්නේ. අසරණකම අනාථකම මකන්න අපි මේ කාම වස්තු සරණ වශයෙන් ගන්නවා. නාථ කරන ධර්ම වශයෙන් ගන්නවා. එහෙම නැත්නම් රූප ලෝකේ යත්තා වූ ධ්‍යාන අභිඥා නාථ කරන ධර්ම වශයෙන් ගන්නවා. එහෙම නැත්නම් සරණ වශයෙන් තියාගෙන ඉන්නවා. මේවත් ඇත්තටම ඒ කාම ලෝකයේ තියෙන ආ වූ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ඒ වගේම මේ තරුණ කම එහෙම නැත්නම් මේ ධන දහාන්‍ය එහෙම නැත්නම් කුලවන්තකම එහෙම නැත්නම් උගත්කම ලෝකයේ ලැබිලා තියෙන තාන්නමාන වගේ දේවල් වලට වැඩිය කාම ලෝකයේ භවභෝග සම්පatti කියලා නෝ අපි වට කියන්නේ ඊට වැඩි ඇත්තටම රූප ලෝකයේ රූප ධ්‍යාන ලැබෙන එක හොඳයි. ඒක ආධ්‍යාත්මිකයි ආගමිකයි. නමුත් සරුවචන් වහන්සේ මතක් කරන මේ නාථ කරන ධර්මය නැත්තම් මේ සරණ එහෙම කාම ලෝකයේ අනාථ භාවයේ නැති කිරීමට කරන පැලැත්තරල වීමක්වත් රූප ලෝකයේ වශයෙන් අලවන පැලැත්තරයකුත් නෙවෙයි සර්වඥන්සේ දේශනා කරන්නේ ලෝකෝත්තර වූ නාත කරන භාවයක්. අනාත බව නැති කිරීමට සදාකාලික උත්තරයක් දෙන්නයි හදන්නේ. ඉතින් අපිට ඒ වාගේ සරුවච්චන් වහන්සේ මේ භවයේ පුරාම තියෙන ධර්ම කලබල සරුවඥතා ඥාණයෙන් දේශනා කරන මේ නාත කරන නැත්තම් කේවල වූ ඥාත කරන ධර්මයක් අහන්න එදිනදා ජීවිතේ ගත කරන ගමන් එහෙම නැත්නම් පවුල් අම්බු දරුවන් රකිමින් ගෙවල් දොරවල් ඉන්න ගමන් රැකීරස්සා ව්‍යාපාර කරන ගමන් අමාරු. සූත්‍රමේ වශයෙන් අහන්න නම් බෑයි කියලා කියන්න බෑ. චින්තාමේ වශයෙන් අපිට මේවා කල්පනා කරලා තේරුම් ගන්න බෑ කියන්නත් බෑ. නමුත් මේවා ඒ සූත්‍රයෙන් නැත්නම් බහුසුත භාවයට අහලා නැත කරන්නේ නැතුව චින්තාමේ වශයෙන් කල්පනා කරලා නැත කරන ක්‍රියාවත් කරලා බලන්න නම් අනිවාර්යයෙන්ම යම් ප්‍රමාණික අබිනිෂ්ක්‍රමණයක් යම් ප්‍රමාණයකට ඒ කාම වස්තු කැපකිරීමක් ත්‍යාගවන්තකමක් කරන්න සිද්ධ වෙනවා වෙනත් විදිහකට කියනවනම් ඒ කාම ලෝකයෙන් වෙන් වෙච්ච අබිනිෂ්ක්‍මණය කරපු තත්වයක බණ භාවනා කරන තත්වයක මේ විවේක බුද්ධිය ඇති තත්වක ඉඳලා මේ සූත්‍රයක් කියවනකොට කාම ලෝකයේ කාම වස්තු අතගාමින් ඉඳමින් කියවනට වැඩිය උරුම වාස්කමක් වටේනවා. වටිනාකමක් වටේනවා. ඒ වාගේම තමන් කරන කරන්න බලාපොරොත්තු වෙන මේ අප්‍රමාද වැඩපිළිවෙලට සතිය පිහිටවන වැඩපිළිවෙලට සතිපට්ඨාන වැඩපිළිවෙලට විපස්සනා වැඩපිළිවෙලට පුදුමාකාර විදිහේ සේතසලසීමක් මග එලි කර දීමකුත් සිදු වෙනවා. ඒක නිසා මේ ධර්ම කොටස භාවනා කරන අයට වැඩි රසයක්, වැඩි යෝජාවක්, වැඩි මදයක් ගෙන දෙන සුළුයි. ඒක මම මතක් කරන්නේ මොකටද? අපි මේ සාමාන්‍ය මේ ධර්ම කොටස වල තියෙන ඒ සද්ධාව වඩන වගේ දේවල් ඉක්මවලා මේ භාවනාවට සම්බන්ධ වෙන පැත්ත වැඩි අවධාරණයකින් එනතන් මේ පැත්තට යොමු කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ වාගේ පිළිසකට එවැනි දෙයක වටිනාකමක් තියෙන බව මම මේ කලින් මතක් කරේ. මෙන්න මේ විදිහට ධර්මචනාංශේ මතක් කරනවා සනාතෝ භික්ඛවේ විහෙරතන අනාතෝ. මේ සර්වඥාංශ ආරාධනා කරන්නේ භික්ෂුවට. සනාතෝ භික්ඛවේ විහෙරත මා අනාතෝ මහණෙනි නාතව අනාත නොවි සනාතව වාසය කරපියාව අනාතව ඉන්න එපා ඒක උන්වහන්සේ ඒ කොටට ගිහිල්ලා මේ කොටට එන්න ඔය කොට ඔය ඉන්නා වූ තන අනාතයි. මේ කොට මේ කොට සනාතයි. ඒ නිසා කර්මා කළා මේ කොටට එන්නේ කියලා. ඒක නිකන් Taman ඒ යන්න ඕන තැනටපත් වෙලා අනික් අයට කරන ආරාධනාව. ඒ සනාත භාවය ඒ ਸਰවඥාන්සේ මේ දෙන්න හදන්නේ කාම ලෝකයේ භවෝග වස්තු දීලා නෑ දැන් පරපුරක් පෙන්නලා නිලතල දීලා ඒ කරන එකක් නෙවෙයි. ඒ වගේම රූප ලෝකයේ ධ්‍යාන මාර්ග ධ්‍යාන අභිඥා දීලා සනසන දෙයක්ුත් නෙවෙයි ලෝකෝත්තර වශයෙන් සනාත භාවිකුයි මෙතන කතා කරන්නේ. ඒ වගේම සර්වඥ සඳහන් කරනවා දුක්ඛෝ භික්ඛවේ අනාතෝ විහෙරති. මානි මේ අනාත වූ සත්වයා දුකසේ ජීවත් වෙනවා. මම ඒකට අනුකම්පාව නිසායි ඔබලට කතා කරන්නේ මේ සනාත පැත්තට එන්න. අනාත වෙන්න එපා. දසීමේ භික්ඛවේ නාත කරන ධම්මා. මහණෙනි මට මේ සර්වඥතා ඥානේ සාක්ෂාත් වුණාට පස්සේ වැටහෙනවා මෙම අනාථව ඉන්න මේ ලෝක සත්‍යයට අනාථව ඉන්න මේ පෘථග්ජනයට නාටකරණය පිණිස ධර්ම 10ක්. ඇත්තට මේක සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් සර්වඥාන්සේ කොටු කරලා පිටු කරලා අපිට දක්වන නිසා අපිට පුළුවන් මේ කරුණු 10 දන්නවනම් සෑහෙන දුරට නාටකන ධර්ම අපි දන්නවා කියන අදහස ගන්න. ඉතින් ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ පෙන්ලා දීපු ඒ දස ධර්මය නාටකන ධර්මය තේරුම් ගන්නයි. ඒ සරුවචන් වහන්සේ මේ කියන ධර්ම මේ නාටකන ධර්ම අපි මේ වගේ පදනම්ක ඉඳලා හිතුවේ නැත්තම් අපි ඇත්තටම අපේ වෘත්තිය හැටියට අපි උපන්දන හැටියට අපි ගොඩාක් නාට කරන ධර්ම වර්ගයක් දැනට හිතේ තියාගෙන ඉන්නේ. ඒක තමයි අපි උපදි වශයෙන් තියාගෙන ඉන්නේ අපිට පුළුවන් කාරකම් විදිහට තියාගෙන අපිට ওই කාටවත් නැතුනට මම මෙහෙමයි මෙහෙමයි කියලා හිතාන ඉන්නේ ගොඩාක් නාට කරන ධර්ම කල්පනා කරලා. නමුත් ਸਰවචනංශේ ඒ සේරම දක්වන්නේ අනිත්‍යත්වයට යටත් වෙන දුකට යටත් වෙන ධර්ම. නමුත් මෙතන පෙන්වන්න හදන්නේ අන්නේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ ඉක්මවලා සාමාන්‍ය පෘථග්ජනයෙකුට සාමාන්‍ය සීක පුද්ගලයෙකුට සාමාන්‍ය රහතන් වහන්සේ නමකට හිතා ගන්න බැරි විදිහේ ගැඹුරකින් නැත්නම් ඊට වැඩි ලොකු අනුකම්පාවකින් පෙන්වන නාට කරන ධර්මයක්. අන්නේ විදිහට හඳුන්වා දීමක් තුනට පස්සේ මේ නාට කරන ධර්ම පිළිබඳව ඉස්සිස්ලාම සරුවචනසේ සඳහන් කරන්නේ ඉද බික්කවේ බික්කු සීලවා හෝති. මේ ශාසනයේ භික්ෂුව ඉස්සල්ලාම තමන්ගේ නාත කරන ධර්මයේ විදියට ඉස්සල්ලාම බලන්නේ මොකද්ද? තමන්ගේ සීලය. ඒ කියන්නේ මේ 10ක් වූ නාත කරන ධර්මවල ඉද බික්ක වේ බික්කු සීලවා හෝති. පාතිමොක්ක සංවර සංගුතා විහෙරත ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු වයදස්සාවිනෝ සමාදාය සික්කත සික්ඛාපදේසු. ඒතකොට භික්ෂුවක් ඒ කියන්නේ දැනටමත් අබිනිෂ්ක්‍මණය කරලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිරත්නය සරණ ගිහිල්ලා ගිය පිරිස් හතරයි ලෝකයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලායි මේකට සිව්වණක් පිරිස කියලා කියන්නේ. ඉතින් මෙතෙන් සරුවචනන්තේ සිව්වණක් පිරිසගේ උත්තරම පිරිස උසස්ම පිරිස ආමන්ත්‍රණය කරනවා. ඉතින් මම ගිහිව ඉන්න කාලේ මේ වගේ සූත්‍ර කියවනකොට මට හැම වෙලාවෙම හීනමානයක් එනවා කිව්වා ඉතින් අපිට වැඩක් නැහැ මේක පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සලාට කියාගුවා අපි පැවිදි නෑනේ අපි තාම ගිහිනේ ඒක නිසා මේ සූත්‍ර වැඩි හිටියන්නේ කියපුවා අපි තාම බාලයෝ කියලා මං කීපතාවක් මතකයි යෝසුබෝධාරාමි ස්වාමීන් වහන්සේ හම්බෙලා කියනවා ඉතින් සාංශ මේවා කියුවට අපිට වැඩක් නැහැ අපිට නෙවෙයි කියලා. ඒ සාංශ හරියට කරුණු ගන්නවා. නෑ නෑ එහෙම හිතන්න බව කියවන්න උදව් වෙනවා. ඕක මේ ගිහියන්ට උඩක් වැඩ ගන්න පුළුවන් කියලා මට හිතුණා ඒක නිකන් නැලවිලි භාෂාවක් විතරයි. ඒක මේ අපිට අදාළ නැහැ කියලා. නමුත් බුරුමේ ගිහිල්ලා බුරුම ස්වාමීන් වහන්සේත් එක්ක භාවනා කරනකොට උන්වහන්සේ ගාවට ගොඩාක් කෙනෙක් ගිහියැත්තෝ. හැබැයි එතකොට මම පැවිදි වෙලා හිටියේ. උන්වහන්සේ හැමදාම හේතු කරුණු දක්වනවා මේ භික්කවේ කියලා සරුවචනanse දේශනා කරපුවාම කොහොමද මේක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම පොදුවේ යෙදෙන්නේ කියලා. ඒක උන්වහන්සේ දක්වන්නේ මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පිළිබඳව අපේ ආචාර්ය પરම්පරාව පෙන්නන අර්ථකථනයක් තුලයි. එතෙන්දී භික්ඛු කියන නම සූත්‍ර පිටකයේ සඳහන් කරන්නේ සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනාට. ඉස්ති වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා. දැනටම සංසාරේ බය දන්නේ නම් දැනගෙන තේ අමාරු වැටෙන්න යන්නේ ගැළවීමට කටයුතු කරනවා නම් එවැනි කෙනාට භික්ෂුව කියයි. ඒ නිසා මේ ශාසනයේ භික්ෂුවක් නාත කරන ධර්මයක් විදියට ළඟට ගන්නෙ මොකද්ද ඉස්සල්ලාම සීලය. ඒක සාමාන්‍ය සාස්වත ආගම් වල හැම තැනම පිළිගන්න ගතියක් තියෙනවා. මේ සීලය කියන එක අපි සාමාන්‍ය විවාදේ ගන්නකොට ඉන්ද්‍රිය සංවරය එහෙම නැත්නම් මේ ආචාර ධර්ම බයලජ්ජා වශයෙන් තමයි සලකන්නේ. මේ ආචාර ධර්ම ඒ කියන්නේ සමාජයක ඉන්නකොට කළ යුත්තට තමයි ආචාර ධර්ම කියන්නේ. නොකළ යුත්ත තමයි අනාචාර ධර්ම. ඒ කළ යුතු නොකළ යුතු දෙකක් ලෝකයාට මනුස්ස හිතට සමාජයටපත් වෙන්නේ එකම එක මූල ධර්මයක් මත. මොකද්ද? හොඳ කෙරුවොත් හොඳක් සිද්ධ වෙනවා නරක කෙරුවොත් නරකක් සිද්ධ වෙනවා කියන මේ කර්මයේ සහ කර්ම විපාක අදහන මනුස්සයට විතරයි හොඳ නරක දෙක ලෝකේ පවතින. ඒක නිසා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය නැත්නම් කම්මස්සකතා ඥාණය තියෙන කෙනාට විතරයි සදාචාරාත්මක වගකීමක් එන්නේ කලකල දේ ඵලඵල දේ නම් මම හොඳින් හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබේ. නරකක් කළොත් නරක ප්‍රතිඵල ලැබෙයි කියන එක ඉස්සල්ලාම ලෝකේ පහළ වෙන්නේ මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන කෙනාට විතරයි. ඉතින් මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ පිටවතත් මතක් කරනවා කල කල දේ පළපල. හොඳ කිරුවොත් හොඳ නරක කිරුවොත් නරක. මේ කම්මසකතා ඥානය බුදුරජාන් වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි. මේ කම්මසකතා ඥානය ගැන ගැඹුරෙන් කතා කරනකොට ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා මේ ඥානය කම්මසගතා ඥානය අබුද්ධෝත්පාද කාලවලක් තියෙනවා කියන්නේ. ගැඹුරු ධර්ම ගොඩාක් අපේ ශාසනයේ පවතින බුද්ධෝත්පාද කාලය විතරයි ඒවා එළි දැක්වෙනවා. බුද්ධෝත්පාද කාලයට අනික් කාලයට ඒවා යට යනවා. මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කවදාකවත් ලෝකෙන් තුරන් වෙන්නේ නැති ධර්මයක්. ඒ වගේම කතාවක් කියන ඇඟ හිරිවැටෙන කතාවක් බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් කම්මසගතා ඥානයේ අදහන පිරිස බහුතරයක් වෙන්නේ නැහැ කියලා කියනවා මොන්නම්ම කාලයකවත් ලෝකේ. හොඳ කළ දේ හොඳ නැත්නම් කළ කළ දේ ඵලඵල දේ හොඳ කෙරුවොත් හොඳයි නරක කෙරුවොත් නරකයි කියන එක කවම කවදාකවත් ලෝකේ බහුතරයේගේ ජනප්‍රිය මතය වෙන්නේ හැමදාම සුළුතරේම. හැබැයි ඒක කවදාකවත් මකන්න බෑ. දැන් ওই බෝසතාණන් වහන්සේලා සර්වචනාංශල නැති කාලේ මේ පණිවිඩය ගෙනියනවානේ. උන්වහන්සේලා කවුරු නැති වුණත් අපස් පැවිද්දෙන් පැවිදි වෙලා උන්වහන්සේලා මේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය තමයි වැඩ කරන්නේ. කළ කළ දේ ඵලඵල දේ හොඳ වැඩ කරනවා නරක වැඩ නොකර නිකන්. ආන ඒ ධර්මතාවය සර්වචනාංශයේ මේ සම්මාදිට්ඨිය උගන්වනකොට අඩියටම පාදමටම කියලා පෙන්වන්නේ කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය. දැන් මේ එකතු වෙලා බණ කියන බණහන අපි ඔක්කොම කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න නිසා අපිට හරි ලේසි සිල්වත් විය යුතුයි ඉන්දිය සංවර විය යුතුයි බයලජ්ජාව ඇති කළකට යුතුයි ආචාර ධර්ම තිබිය යුතුයි කියන එක අපි අද්දකම උසලා පිළිගන්නවා. නමුත් ඒක නෙවෙයි ලෝක ස්වභාවය. අපි හොඳටම දන්නවා තිරිසන් ලෝකේ ඇත්තෙම නෑ. තිරිසන් ලෝකේ හොඳ නරකක් නෑ ආචාර ධර්මයක් නෑ. ඒක සහජ ආශයට දුවන්නේ. නමුත් අපි හොඳට බැලුවොත් මේ වගේ සිල් අරගෙන මේ වගේ ආවිජි වට්ටම සීලෙ උපෝසත අට්ටංග සීලෙ රැකගෙන ඉන්න පිරිසක් එක්කන සීලෙ පිළිබඳ ඒකමතික පිළිගත්තට මේ වැටෙන් එහා පැත්තට ගියාට පස්සේ සම්පූර්ණ වෙනස් ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ ඒ මනුස්ස ස්වරූපයෙන් ඉන්න බොහෝ දෙනා තුල පවතින්නේ අර ආචාර ධර්ම නැති සදාචාර මේ පැවතුම් නැති ඉන්දිය සංවරයක් නැති සීලයක් නැති තිරිසන් ස්වභාවයක්. ඒක නිසා මේ සීලය පෙන්ලා දෙන්න පුළුවන් ඉස්ලාම් මිනිස්සෙක් වෙනකොට පේන තියෙන එක හීලා ගතියක්. සීතල ගතියක්. සීලාචාර ගතියක්. සීලයක්. තව පැත්තකින් පෙන්නකොට යම් කිසි කෙනෙක් මේ ਸਰවචන්ත මේක නාථ කරන ධර්මයක් විදිහට දේශනා කළා තියෙනවා. සමාදාය සික්කත සික්කාපදේශු කියන විදිහට සිල්පද සමාදන් වෙලා රකින්නේ කියලා අපට අනුශාසනා කරලා තියෙනවා. ඒ නිසා මේක ඉල්ලාගෙන සමාදන් වෙලා රකින්නවා. ඒක අපි ලොකු ආඩ්‍යයක් ආධ්‍යාත්මික ජීවිතේ ලොකු මේ ලාංඡනයක් විදිහට සැලකුවාට තරුණ වයස්වල ඇත්තෝ හිතන්නේ සිල්පද රැකීම නෝන්ජල්කමක් කියලා. සිල්පද රැකීම බොහොම බය ආදු වැඩක් විදිහට. මේ ලෝකෙ කල යුතු කල හැකි ඊටාම වටිනා විඳි හැකි සැපතියෙදී මේ අතප් පිට අතක් තියාගෙන සුදු ඇඳගෙන ඕකත් ජීවිතයක්ද කියලා සලකන ගතියකුත් තියෙනවා. ඉතින් මෙව්ව තමයි ලෝකේ බොහොම ජනප්‍රිය මත. අන්නේ ජනප්‍රිය මත තියේදී යම් කෙනෙක් ඒ බොහෝ දෙනා ශක්ති ප්‍රමාණින් සැප සොයාගෙන ගිහිල්ලා තිරිසන් වූ ක්‍රමයකට කමක් නැහැ ධාර්මික වුණත් අධාර්මික වුණත් සාධාරණ වුණත් අසාධාරණ වුණත් Taman ඒ කරන දේ සාධාරණීකරණය කරන යන ජීවිතයෙන් වෙන් වෙලා නැත්නම් වෙන් වුණාට පස්සේ අනුන් ඇවිල්ලා ඔච්චම් කරද්දී මේ නෝන්ජල් වෙනවයි කියලා නැත්නම් බය ආදු වෙනවයි කියලා මොකටද මේ නැති සිල් රැකගෙන රකින්නව කරන්න පුළුවන්ද කියලා කියද්දි යම් කිසි කෙනෙක් සීලයක් රකින්නයි කියලා කියනවනම් ඉතින් ඒක නිසාම තමයි සීලේ වටිනාකමක් එන්නේ. නමුත් මේ මතු මතේ තව මේකේ තියෙනවා නාටකරන ස්වරූපයක්. නාට කරනවා කියලා කියන්නේ අපි අසරණ කරන්නේ අනාථ කරන්නේ සීලය කියන එක. ඉතින් අපි මේ ඉස්සරහට කල්පනා කරන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙවැනි සමාජික තත්ත්වයක් අතරදී අපි අන්ත මම කියලා ගමු මේ යම් සීලයක් රකින්නවා නම් ඒකේ කාන්තේම මේ කිසිම කෙනෙක්ගේ මට හම් වෙච්චි ධෛර්යයක් නිසාවත් මේ කිසි කෙනෙක් මට කියලාවත් නෙවෙයි ඒක අනිවාර්යයෙන්ම මමම ඇති කරගත්ත දෙයක්. මේ එක එක්කෙනෙක් ගැන කල්පනා කරලා බැලුවොත් මේ එක්කෙනෙක්වත් සීලය අනික් කෙනෙක් විසින් පටවන ලද්දකුත් නෙවෙයි ඒ වෙන ආගම් වල දක්වන විදිහට කමාන්ඩ්මන්ට් එකකුත් නෙවෙයි. සමාදන්ව රකින්න සීලය. අන්නේ සමාදන්ව රකින්න සීලය තමන්ට කොහොමද නාත කරන ධර්මයක් වෙන්නේ නැත්නම් තමන්ට තියෙන අනාථ ස්වරූපේ නැති කළ නාත කරන ධර්මයක් තියෙන කියලා බලන එක අපිට සරුවඥ දේශනාව අරගෙන කීප තැනකින් පෙන්වලා දෙනවා. සරුවඥන් වහන්සේ දක්වන සීසත් ධර්මයට අනුව මේ ලෝක මිනිස්සයා ලෝකේ ජීවත් වෙන මිනිස්සයා කෙලස් භරිතනා අපි කියන්නේ ඉස්සලා ගත්ත වචනේ පෘථග්ජන කියන වචනේ නේ. පෘථග්ජන නම් කෙලෙස් සහිතයි. කෙලෙස් සහිත මිනිස්යාට මේ කෙලෙස් වලට දෙන්න පුළුවන් තනි වචනයක් තමයි බය කියන්නේ. සෑම කෙලෙස් සහිත කෙනෙක්ම බයෙන් ජීවත් මේ බය සමාජයේ පැත්තෙන් බැලුවොත් නැත්නම් බටහිර මානසික විද්‍යාවනෝ බැලුවොත් මුළු ලෝකේ තියෙන සෑම මානසික රෝගයකටම හේතුව තනි හේතුව බයයි. ඒක එන්නේ ද්වේෂ චෛතසිකේ. නැත්තම් මේ මයි මේ ද්වේෂයයි මෝහයයි කියන චෛතසික දෙකෙන් තමයි ඔය බය ඇති වෙන්නේ. මේ බය තමයි විවිධාකාර හැඩතල ගනිමින් මානසික රෝග බාටපත් කරන්නේ. තවත් පැත්තකින් අපේ ආයුර්වේද වගේ පැරණි වෛද්‍ය ක්‍රම කියනවා කායික රෝග වලට හේතුව අස්ථාන බය කියලා. මේ ලෝකේ තියෙනවා ස්ථාන බය જાතියක් තියෙනවා අස්ථාන බය කියලා જાතියක් තියෙනවා. ස්ථාන බය කියලා කියන්නේ හේතු සහිතව මූලක් සහිතව මූලිකව එන බය වගේක් තියෙනවා. හදිසියක් අනුග්‍රහ කරනවා තප්පයක් හැදෙනවා. ඒ නැත්නම් තමන්ට කන්න බොන්න හිටපු අම්මා අප්පා නැති වෙන වස්තු භෝග නැති වෙනකොට බයක් ඇති වෙනවා. ඒක ස්ථාන බයක්. නැත්නම් මූල සහිත බය. අමූලික බය කියලා જાතියක් තියෙනවා. අස්ථාන බය. ඒක තමයි මේ රෝග සෝර්ටම හේතුව. ඒක නිසා බයෙන් ජීවත් වෙනවයි කියලා කියන්නේ ඒක ඉතින් දුකට කෙලස් වලට කියන නම. මේ සීලය ගැන කතා කරනකොට සඳහන් කරනවා සිල් රකින්නවයි කියලා කියන්නේ අනුන්ට අභය දීම. පංචිල්පත ගත්තත් අපිට කියන්න පුළුවන් සතුන් මැරීම කියන්නේ අනුන්ට බය දීමක්. යමෙක් සමාදන්ව රකින්නවා මං අනේ මේ පින්කල ඉපදිච්ච මනුසාත් භාවේ බුද්ධෝත්පාද කාලෙක හම්බුණා මම ඊට පස්සේ කවදාකවත් මේ පින් කරපු අත් දෙකෙන් තව කෙනෙක් මරන්නේ තව කෙනෙකුට බයක් දෙන්නේ නැහැ කියලා තමන්ම ඒක පිහිටනවා තමන් ඒක සමාදන් වෙනවා අභය දීම සඳහා ඉතින් අපි ඒක සිංහලෙන් කවොන්දද පාවිච්චි කරන අභය දාන කියලා මෙන්න මේ අභය දානයක් දීම සරුවචනන්ත පෙන්නන්නේ අරියේ සරියස්ස විනයේ අග්ග දානම් මහා දානම් අභය දානම් කියලා සතෙක් නොමරා සිටීමට ගන්න එක චිත්තක්ෂණයක් හෝ මරන්න ඉන්න සතෙක් නුමරා ඉන්න තමන් ගන්නවා නම් මේ සීලයක මේ පිළිතලා සීල කල්පනා කරලා සතෙක් නුමරා ඉන්නවා නම් ඒ චිත්තක්ෂණේ අපි ඒ කරන වැඩේ කියන්නේ අබේදානය කියලා. මේ අබේදානේ අපිට ආනිසංස වශයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? හතරාකාර බයකින් අපි නිදහස් කරනවා. ඒ හතරාකාර බයද කියනවා අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා. අත්තානුවාද බය කියලා කියන්නේ අපි දවසින් දවස වයසට යනවා. වයසට යනකොට යනකොට යනකොට සතුන් මරපු හොරකම් කරපු කාමීත්‍යාචාරය කරපු ගුරු කේලම් හිස්වදන පරිසවචන කතා කරපු කෙනාට එnde ende ende ende තමන් පිළිබඳව දෙස් දෙන ගතියක්. අනේ පුළුවන් කාලේ මං කරගත්ත අකුසල කර්මයක රාශියක මහත කියලා බයක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා. පශ්චාත්තාපයක් ඇති වෙනවා. ඒකට කියනවා අත්තානුවාද බය කියලා. ඒක තමයි අපි අඳුරට බය. වයසට යන්න බය. ලෙඩ වෙන්න බය. මරණයට බය. මොකද එතෙන්ට යනකොට යනකොට මේ අපි මේ මෙතෙක් ආශ්‍රය කරපු ආලවට්ටම් සේරම අයින් වෙනවා අපි. අයින් වෙලා කෙලින්ම Tamange මූණ කණ්ණාඩියෙන් බැලුවා වගේ ඒ කරපු ගත කරපු ජීවිතේ පේන පටන් අර ගන්නකොට යම් කිසි කෙනෙකුට බයක් ඇති වෙනවා නම් ඒක තමන්ම කරපු හේතු නිසා නම් ඒකට කියනවා අර්ථානුවාද බය කියලා. ඉතින් මේක තමයි උගාක් මානසික රෝගවලට හේතු වෙන්නේ. සීලවන්තයාට ඕකේ නැහැ. එතකොට හිතන්න පුළුවන් එහෙනම් ලද්දාවට අම්මගේ කුසින් ඉපදී ඉඳලා ඉඳලා සිල් රකින්න ඕනේ කියලා. එහෙම මේකක් නෑ. ඔය අඟුලිමාල මහරතන් වහන්සේ ගිහි කාලේ අඟුලිමාල් සොරුව ඉන්න කාලේ 999ක් ලේ පිට කපලා තියෙනවා. ඇඟිලි 99ක්ම එක 999ක් එකතුම කරලා තියෙන ඉතිස්සලා ගණන් කරන්නේ නැතුව කපපු ඇඟිලි ගාන කොච්චරද කියලා දන්නේ. කරේ මාලේ දාගන්න ඉස්සලා ගොඩාක් කපලා තියෙනවා තැන් තැන් වල නැති වුණා. ඒ කපපු කිසිම කෙනෙකුට ආපිට හැරලා අඟුලිමාල දකින්නවත් යටපත් කරන්නවත් සටන් කරවක්වත් ඉඩ තිබෙන්නේ නැහැ. එකම පහරයි ගහන්නේ මැරෙන්නම ගන්න. ඒ තරම් මේ මරණය කියන එක අනුන්ට දීලා බය කියන එකේ ලෝකේ හොල්ලලා බිම්බිසාර රජුත් හොල්ලලා සේනාවල් යට කරගෙන හිටපු අඟුලිමාල අන්තිමට පැවිදුණාට පස්සේ පැවිදි වෙලා සර්වඥාගේ කමටහන් අරගෙන වඩනකොට උන්වහන්සේට ශක්තියක් තිබුණේ නැහැ කවදාකවත් අනේ මගේ සීල මෙච්චර පිරිසිදුයි කියලා. ඒ මොකද ඇත්ත වශයෙන්ම කෙරුවේ ලේපිට අමු අමු ලේපිට කපපු එක. නමුත් දවසක් උන්වහන්සේ ඔය සවැත්නුවර ඉඳලා ජේතවනාරාමයේ ඉඳලා සවැත්නුවර යනකොට යන මග අයිනේ අම්මා කෙනෙක් විලි රුදාවට කෙඳිරි ගන්න. ඉතින් යනකොට ඇහිලා තියෙනවා මේ කෙඳිරි ගන්න සද්දේ හිතනවා මේ ආවේනික දුකටයි මේ කේන්ද්‍රී ගන්න උපව උදව්වට පකාට කවුරක්වත් නැහැ. ඉතින් කල්පනා කරගෙන යනවා නේ මේ මේ දරුවෙක් විහි කරන්න මෙච්චර මේ වේදනාව විඳිනවා නම් මෙච්චර අනුතරදායක තැනකින් එහාට යනවනම් ඉතින් මොන තරම් මේ සංසාර ස්වභාවය කල්පනා කරගෙන යනවා. ඇයක් විතර බින්ද පාද කරලා ආපහු වයින්නකොටත් අර කෙන්ජිදී එහෙමමයි. කල්පනා කරන ඉතින් කොතනින් කෙලවරනේ වැඩක් නෙමෙයි. ඉතින් දැවැත්නුවර ගිහිල්ලා ජේතවනාරාම කියලා දාහන ටික වළඳලා භාවනා කරන්න ගියාම කල්පනා වෙන්නේ මේකමයි. අච්චර ලේපිට කපපු මනුස්සයර දැන් මේ ආවේනික දුක දරා ගන්න බෑ. හිත හොඳටම උණු වෙලා. ඊපස්සේ කොහමරි සරුවචන ළඟට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ මනස්කාරයක් එනවා. මේ පින්ද වාදේ වඩනකොට මට තේරුණා මෙන්න මෙහෙමයි අම්මා කෙනෙක් තනියම ගෙදර විලිරුදාවෙන් කෑ ගන්නවා. අසීමිතව කෑ ගන්නවා. පැයකට පස්සේ එනකොටත් කෑ ගන්නවා. මට ෂුවර් ස්වාමීන් වහන්සේ මෙහෙ වෙනකොටත් දරු ගැබ පහ වෙලා නැහැ හරි වේදනාවකේ අම්මා ඉන්නේ අපිට මේක ඇති වැඩක් නෑ නමුත් මේ අපි වගේ බණ භාවනා කරන හාමුදුර කෙනෙක්ගෙන් මොකද්ද මේ වෙලාවේ කරන්න පුළුවන් සේවය ආ බුදුහාමුදුරුවෝ බොහොම හොඳ සේවයක් කරා මොකද්ද සේවේ අදිෂ්ඨානයක් කරපන් ඒ ගැප්මල පහ වෙන්නේ කියලා කොහොමද අදිෂ්ඨාන කරන්නේ මං කවදාකවත් සතුට කරගොන නැති ආනිසංශේ ආනුභාව බලයෙන් අනී ගැප්මල පහ වේවා කියලා අදිෂ්ඨාන කරා ඉතින් අඟුලි මාල් කියන අනේ ස්වාමීන් වහන්සේ මොන කටකින් කියන්නද මම දැන දැන 999ක් කපලා නොදැන කපපු ගාන කියනවා. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ මම මම සතෙක් නොමැරූ ආනුභාව බලයෙන් මේ දරු පසේ දරු ප්‍රසූතිය සිදු වේවා ගැප්මල පහ වේවා කියලා අදිස්ථාන කරන්නේ. එතකොට පුදුහාන්ත ආ අපිට දැන් තේරෙනවනේ යම් කිසි කෙනෙකුට එහෙම අදිෂ්ඨානයක් කරා නම් තමයි ළඟ පිරිසුදු සීලයක් තියෙන්නේ. ඔබ ළඟ දැන් නැහැ නෝ. ඔබ දන්නවනේ හිත අදිෂ්ඨානේ දෙස්දෙන බව. එහෙමනම් අදිස්ථාන කිව්වා යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච මනුස්ස ජීවිතං වෝරෝපෙස්සා. මම මේ ආර්ය භාවයටපත් වුණාට පස්සේ පැවිදි වුණාට පස්සේ මම දැන දැන සතෙක් නමරපු ආනිසංස භාවයේ තියෙනවනේ. එතකොට උන්වහන්සේ පෙන්නේ මම පැවිදි වෙන්නේ ඉස්සලා ධාමරික හොරේ සීලයක් අදිෂ්ඨාන කරපු දාගෙන මම එකම සතෙක්වත් මරනවා. මෙන්න මේ ආනිසංසය කියලා කියන්නේ පුරුෂයෙකුගේ පුරුෂ ධර්ම ශාක්තිය. ඒක නිසා මම පැවිදුණාට පස්සේ සතෙක් නොමරපු එකත් පැවිදි ඉඳලා සතෙක් ගොඩක් මරපු එකත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරනේ පුරුෂ ධර්ම ශාක්තිය ගුණය. අන්න ඒ ආනිසංස භාව බලයෙන් ඒ මවගේ ඒ ගැප්මල භාවේවා කිනකොට ගැප්මල පහ වෙලා සුවසේ පුතෙක් පැදුවයි කියලා පොතේ සඳහන් කරනවා. අදත් ගැප්මල පහ කරන්න අඟුලිමාල පිළිතුර සඳහන් කරනවා. එතෙන්දී උන්වහන්සේ ගැම්ම ගත්තේ සතුන් නොමර සිටීමේ නෙවෙයි. අදිෂ්ඨානේ ගත්ත දවසේ ඉඳලා කුරෙන් රූපයක්වත් මැරිලා. අන්නේ ශක්තිය කොච්චර බලවත්ද කියනවනම් දීපිට මස් කපපු ඒ හොරාට අදිෂ්ඨානෙන් සතෙක් නොමර හිටුවාට පස්සේ ඇතිවෙනේ ගැම්මේ ආවේනික දුකකින් පවා නිදහස් කරන්න පුළුවන් ශක්තියක් කියලා. ඒ නිසා උප්පත්තියේ හිත කේසින් දකින්නවා කියන එක නෙවෙයි අදිෂ්ඨානයක් ගන්න යම් දවසක අපි සීලයක පිළිපියාන එදා පටන් මේ සීලය අපිට පුළුවන් ඒ අනුන්ගේ දුකක් උනන් නැති කරන්න. මේක අත්තානුවාද බය නැති කරන්නත් හේතුව. ඒ වගේම පරානුවාද බය කියලා જાතියක් තියෙනවා. පරානුවාද බය කියලා කියන්නේ අනුන් Tamanට දෙස් දෙනවා. මෙච්චර අතපය හයිය තියෙති මේ මිනිස්සු හොරකම් කරනවා, සතුම් මරනවා. ඇයි දහත්මක හම්බ කරගන්න බැරි කියලා රට්ටු බයින කතාවක් තියෙනවා. අන්නේ ඒකෙදිත් ওই ඊළඟාරිකමට ඔන්න ඕනකෙක් කියාගත්තා වෙයි මට ඕන දේ මං කරනවා කියලා ගියාට අන්තිමට තමන් අසරණ වෙනකොට, තනි වෙනකොට, කොටු වෙනකොට, කරුවලට යනකොට මේක නිතරම රැවුපිලි සවුද් දෙන්න පටන් ගන්නවා. මට පුළුවන් කාර්යය මං කෙරුවේ හිතුවක් කාරකන් නේද? අපරාධ නේද කියලා මේකට කියනවා පරානුවාද බය අනුන්ගේ බැනු. මේකත් පාපතරයට පහුවෙන්න පහුවෙන්න වැඩි වෙනවා. ඊගාට තියෙනවා දණ්ඩ බය කියලා එකක්. ඒ අත් අනුවාද බය, පරානුවාද බය කියනවා නිකන් කනට ඇහෙනවා විතරයි. නමුත් යම් දවසක අපි පවතිනා වූ සිවිල් නීතිය විතික්‍රමණය කරපු දවසක අපි පොලිසියට අහු වෙනවා හිරේ විලංගු වැටේ. ඉතින් හොරා අහු වෙලා නැති වුණත් ඉන්නේ බයි. අඳුරට තමයි කැමති. ආලෝකයට කැමති. පොලිස් කාර්යයේ දකුණට දුවන. අන්න ඒ බය සමහර හිරේ වැටිලා දුක් වෙනවා නැවත දුක් වෙනවා. මෙන්න මේක සීලයක පිළිපිටපු කෙනෙක් වුණොත් අපි තුමු යා කලින් හොරකම් කරලා තියෙනවා, සතුම් මරලා තියෙනවා, වැරදි වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ ආ සීලෙන් පියාගේ තීත්‍යාට පස්සේ අර කරපු වැඩේකට හිරි විලංගු වෙනවා කියලා හිතමු. ඒ තියෙන මොකද ශක්තියක් තියෙනවා. මම මේ කරපු දෙයට ගෙව්වට අඩු ගන්න මම දැන් කරන්නේ නැහැ කියලා හරි හිරි විලංගු හිතියා සතුටක් අන්තිමට මේ තුනේම බේරුණත් අවසානයේ දුක්ගති බය කියලා මරණයෙන් පස්සේ අපායට වැටෙනවා කියන බය ඒ පාපතරයන්ට දුස්සීලයන්ට කියන දෙයක්. නමුත් යම් වැට වේලාවක මරණයට කලින් චිත්තක්ෂණයක් හෝ සීලයක පිළිපදලා ගත කරලා තියෙනවනම් ඒ පුද්ගලයාට හිතා ගන්න පුළුවන් මම මේවා කෙරුවට අපායට ගියත් පාඩු නෑ මොකද මම අපරාධ කරලා තියෙනවා නමුත් අඩු ගන්න මැරෙන්න චිත්තක්ෂණයට කලින් මම අදිෂ්ඨාන කරානේ සිල්වන්ත වෙන්න කියලා ඒකේ මරණ චිත්තක්ෂණ ලොකු ආදායයක් ඒක නිසා මේ සතරාකාර බය දුරු වීම තමයි සීලවන්තයාට හම් වෙන පළවෙනි නාටක කරන ධර්ම අත්තානුවාද බයක් එන්නේ නෑ පරානුවාද බයක් එන්නේ නෑ දණ්ඩ බයක් එන්නේ නෑ දුක්ඛ බයක් එන්නේ මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම. මම පුංචි කාලේ හරියට පව් කරලා. ඒ කරන කාලේ මම හිතාන මේකෙත් මම හරීම කිසිම සමාජ ධර්මයක් නැති මට සවෝණෙලා තිබුණ සමාජ ධර්ම කඩකට. නමුත් වෙලාවක මම මේ හොඳට හරි නරකට හරි ස්වාමීන් වහන්සේනමක් හම් වෙලා උන්වහන්සේ කිව්වා මේ බුද්ධ ධර්ම කියලා කියන්නේ මෙහෙම දෙයක් අප්‍රමාදය මේකේ තියෙන සතියයි මේකේ තියෙන විපස්සනාවයි පුළුවන් නම් කරපන් බැරි නම් කරපන් කියලා. එතකොට මට හරි බයක් ඇති වුණා ලැජ්ජාවක් ඇති වුණා කොහොමද මම මේ වගේ වැඩක් කරන්නේ මොකද මම දැන දැන පව් කරපු කෙනෙක්. ඉතින් සංසිකෝ අයුව ගණන් ගන්න එපා. ඔබ යම් දවසක සතිය පිහිටවල තැනකට ආවනම් උඹට ඕක හදා ගන්න පුළුවන් යම්. මම ගොඩාක් වාද කරයි ස්වාමීන් වහන්සේත් එක්ක කොහොමද ස්වාමීන් වහන්සේ මේ මේ භාවනාවක් කරන්නේ සීලවත් නැතුව. ඒක නෑ. සතිය කියන ධර්මයේ අප්‍රමාද කියන ධර්මයේ උඩට බොහොම ගැඹුරෙන් අත දාන්නේ. අඩියට අත දානවා. ඔබට මේ සතිය අප්‍රමාදී දියුණු කරන්න යන්න පුළුවන් නම් විපස්සනා කරන්න පුළුවන් නම් දවසක ඒක විශ්ින් ඔබේ සීලය හදලා දෙයි. ඊට පස්සේ ඔබට සතුට වෙනවා. මේකෙක් ඉතෙක් කනගාටු නැතුව යන්න කියන. පස්සේ බලනකොට ඇත්තටම තරුවචනාසිගේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස හතුූපනි සංඝෝති සිහිරොත් අප්පස්ස. මහණියම් කෙනෙකුගේ සිහි බුද්ධිය සති සම්පජඤ්ඤේ නැත්තම් ඒ කාන්තේ මේ පුද්ගලයා හිරියොතක් නැති කෙනෙක් බාටපත් වෙනවා කියන්නේ. බයලජ්ජා නැති කෙනෙක් බාටපත් වෙනවා කියන්නේ. යම් කිසි කෙනෙක් බයලජ්ජා නැති තත්ත්වේ ඉඳදී ඔන්න ඔය කමක් නැහැ කියලා යන්න ගියොත් ඒ බයලජ්ජා නැති කෙනාට කවදාකවත් Tamange ඉන්ද්‍රිය සංවරය, ඇහ සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න හම්බ වෙන්නේ යම් කිසි කෙනෙක් තුළ ඇහි කනීනාසේ දිවේ කයේ මනසේ සංවරයක් නැත්නම් එයාගේ සීලේ කවදාක රැකෙන සීලයක් නෙවෙයි. ඉතින් සති සම්පජාඤ්ඤය තියෙනවන් නම් සති සම්පජාඤ්ඤය ස්ථිර නම් එයාට බයලජ්ජා පහළ වෙනවා. බයලජ්ජාව තියෙනවනම් ස්ථිර නම් ඒ පුද්ගලයාට ඉන්දිය සංවරය පහළ වෙනවා. ඉන්දිය සංවරය තියෙනවනම් ස්ථිර නම් එයා තුළ විතරයි සීලය තියෙන්නේ. ඒක නිසා සති සම්පජාඤ්ඤයෙන් ආදාරෝපකාර ලබන ප්‍රත්‍ය නිසිත බල ලබන සීලය තමයි ඇත්තටම මේ අපි කතා කරන භාවනාවට උපකාර කරන සීලය. ඒක මේ අර පොඩි ළමයෙක් කිව්වලු මරණගෙදර ඉතින් මහාමුදුර ඇවිල්ලා කියනද මරණ පොලේ ඉන්න ඔකෝම බීපු මිනිස්සු නැත්තම් අඬන මිනිස්සු ආහා ඉන්න කට්ටිය ඕම වාඩි වෙලා ඔතන ඉඳගෙන নমස්කාර කියන පන්සිල් ගන්න කියලා. ඉතින් එක එක්කත් নমස්කාරය කියන්නෙත් නෑ පංචිල් ගන්නෙත් ඕන කමක් නෑ. ඉතින් හාමුදුරුවෝන් පස්සේ নমස්කාරය කියවලා සිල් ගත්තට පස්සේ පොඩි එකෙක් ගිහලා කෙවලු ගෙදර ඔක්කොටම নমස්කාරය කියන්නේ කිව්වා බෑග් එකේ ඉන්න හාමුදුරුවෝම নমස්කාරය කියලා සිල් කෙරුවා. සිල් කියලා ගියයි කිව්වා. එක එක්ක සිල් ගත්තට මරණ පොළවල් වල ඒ සීලේ ඉඳගෙන ගන්නකොට හිටගෙන කැඩිලා. ඒ මේ අපේ ආගමික චාරිත්‍ර වල මුල්ම අංකය තමයි මේ පංචිල් පද පිළිටවන. උඟක් කරලා සිල් දෙන ආමුදුරන්ට සිල් නැහැ. මෙවැනි தත්වෙකුයි ඉන්දිය සංවනයක් තමයි. සති සම්පජඤ්ඤය තුළින් ඉන්දිය සංවරය තුළින් බයලජ්ජාව තුළින් ඉන්දිය සංවරය තුළින් එන සීලයට විශාල වෙනසක් ඒක පුද්ගලිකව අත්දකින්න පුළුවන් දෙයක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක්. ඒ සමාජයේ සිල් දෙන එක නෙවෙයි. උන්ගේ දෙක තේරුම් ගන්න පුළුවන් වෙන භාවනා කරන කෙනාට විතරයි. නැත්නම් මම යාතනෙ කියනවා සීල සති සම්පජඤ්ඤය තියෙන කෙනාට විතරයි. නමුත් මේ සති සම්පජඤ්ඤය කියන එක කාටවත් ඇවිල්ලා පටවන්න පුළුවන් දෙයක්වත් ආසාවට කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. බොහෝම මහන්සිලා වැඩ කෙරුවොත් විත්තක් සති සම්පජන්ණිය හිටියොත් ඒ පුද්ගලයා තුළ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් බයලජ්ජාව පහළ වෙලා ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇවිල්ලා ඊට පස්සේ එන සීලය නම් ආයි කවටවත් මේ අඳුර පාන්න කියන දෙයක්වත් ලාභ සත්කාරිත කරන දෙයක්වත් එහෙම නැත්තම් මවාපෑමක් වෙනවා. ඉතින් මෙතනදී මේ නාථ කරන ධර්මයක් විදිහට සරුවචනanse පෙන්වන්නේ මේ මරණ පොළවල් වල ඉඳගෙන සීල් අරගෙන හිටගෙන කරනකොට සීලයක් තිබෙනවා. ලේවලටම බහැපු ඇතුළට ගිය සීලයක්. ඉතින් ඒකේ හොඳේ ලකුණක් ගැත්තෙනවා. කවදාකවත් කාටවත් උනන්දු කරවන්නත් බෑ කාටවත් දෙන්නත් බෑ. ඒක කවුරු කිව්වට අපිට හරියන්නේ නැහැ. මේකට හරියට වෙලා වෙන්නේ. ඉතින් සරුවචන් පෙන්නන්නේ මේ සීලයක් රකින්න නම් ආසන්න කාරණාව මොකද ප්‍රඥාව. අපි තනේන සද්ධාව කියන. ඉතින් සද්ධාමෙන් රකින්න සීලය නිකන් කිරිබිම් මල් නැටි වගේ කැඩලා. ප්‍රඥාවෙන් මතුවලා නැත්නම් සති සම්පජාඤ්ඤයෙන් මතුවෙන සීලය ඒ මිනිස්යා මරණයකදීවත් කැප කරන්නේ නැතුව රකින්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකට කිට්ටුවෙන් යන සූත්‍ර සාධකයක් හම්බ වෙනවා සාධක සූත්‍රයක්. ඔය දීඝනිකායේ සෝනදණ්ඩ සූත්‍රයේදී තාම බලවත් මේ බමුණු ධර්ම සහිත ගාවක් බමුණු ගෝල පිරිසක් ඉන්න සෝරදන්න කියලා බ්‍රාහ්මණේ දවසක් වෙනවා සරුවචනාන්තට. ඊට පස්සේ සරුවචනාන්සේ මේ පුද්ගලයාගෙන් ඒ පුද්ගලට උනන්දු ඇති කරන විදිහට මේ කරන වැඩේ අනුමත කරන විදිහ අහනවා ඔබතුමන්ලාගේ මේ බමුණු ධර්ම රකින්ද අවශ්‍ය කරන මූලික සුදුසුකම් මොනවද කියලා. එතන බමුණෙක් බමුණ ධර්ම කියනවායි කියන්නේ තුන් සුදුසුකම් ඒ පහක් කියනවා. කියනවා ඔබේ කුල පාරිශුද්ධ බමුණු කුලෙන් පවතින්න ඕනේ. අම්මල තාත්තලා දෙපාර්ශවයේම හතර කුලෙෙම කිසියම් කෙනෙක් නීච කුලයකින් පැවිදි වෙලා බෑ. එවැනි කෙනාට විතරයි බබුණු ඒ ගෝත්‍ර කුලේ පිටාන. දෙක එවිට බොහොම ප්‍රසාද පෙනුමක් ඇති වෙන්න ඕන. පිරිසක් ඉදිරියට ගිහිලා ප්‍රතිබල ශක්තිය සහිතව කතා බතා කරන්න පුළුවන් පෞෂත්වයක් තියෙන්න ඕනේ පෙනුමක් තියෙන්න ඕනේ. තුන්වෙනි එක ත්‍රිවේදේ පාරගු වෙන්න ඕනේ මේ ත්‍රිවේද ධර්මයේ කටපාඩමෙන් කියන්න පුළුවන්. හතරවෙනි ධර්මයේ තමයි යෝ සීලවන්ත වෙන්න ඕනේ. පස්වෙනි ධර්මයේ තමයි ප්‍රඥාවන්ත වෙන්න. මෙන්න මේ පහ තියෙනවනම් යා බමුණේ. අපේ ක්‍රමයේ හැටියට බමුණේ කොහොටම බමුණ කියන්නේ. මම හොඳයි හරුවත් යනද කියන එක ඒක මමත් පිළිගන්නවා. මේක ඒ ඒ ධර්ම පහ හොඳයි. නමුත් මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාට පුළුවන්ද මේ පහෙන් හතරක් තිබුණොත් ඇති එහෙම නැත්නම් මේ ධර්ම නැති වුණත් මේ ඉතුරු හතර තියෙනවා නම් බමුණෙක් කියලා කියන්න පුළුවන් ධර්ම හතර වෙන් කරන්න ගත්තොත් ඔබතුමා ඔය හතරෙන් පාවා දෙන්න කැමති කොයි එකද කියලා. පහක්ම ඕනේ. නමුත් හතරක් තිබුණොත් ඇති කියලා හිතනවා නම් මොන්නේ තිබුණත් එකයි නැතත් එකයි කියන ධර්මය මොකද්ද කියන්නේ කියලා. යා කියන අමාරුනේ පහම තියෙන්න ඕනේ. පහම තිබුණොත් තමයි බ්‍රහ්මයේ මේ බමුණෙක් වෙන්නේ. නමුත් ඔබතුමා ඔබ වහන්සේ මගෙන් අහනවා නම් මං කියන්නම් මේ යහපත් පෞරුෂත්වයක් පෙනුමක් නැති වුණත් ඔබේ කුල පාරිශුද්ධ නම් ත්‍රිවේදයේ දන්නවනම් සීලවන්තනම් ප්‍රඥාවන්තනම් ඒ අපි බමුණයි කියලා කිව්වට කමක් නැහැ. එයාට හැබැයි පෙනුම තියෙන්න ඕනේ. වාසේ අරුව නිසා මම සුදුසුකම් පහ හතරට කපනවා කියන්නේ. ඒතකොට යත් එක්ක ගිය පිරිස කියනවා එහෙම කියන්න එපා. මේ පහම තියෙන්න ඕනේ කියන්නේ. නමුත් සර්වඥාන්ත කියනවා ඔබතුමාට අහපු ප්‍රශ්නෙන් දීපු උත්තරේ නම් බොහොම ප්‍රඥාවන්තයි. ඔබතුමා කැප කෙරුවේ පෙනුම ඉතුරු කරගත්තේ මොනවද? ඔබේ කුල පාරිශුද්ධ ගෝත්‍රයේ තියෙන්න ඕනේ. ලස්සන මේ ත්‍රිවේදී පාරගු වෙලා ඉන්න ඕනේ. සීලවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න. නිසා මම අගය කරනවා. ඔබතුමාගේ මම අහපු ප්‍රශ්නෙට පෙරලා දීපු උත්තරේ හොඳයි කියලා. ඊට පස්සේ සෝනදන්න බ්‍රාහ්මණය සතුටු වෙනවා සරුවචනන්සේ තාමත්ම මේ මේ විහිළුවකට නෙමෙයි මේ බොහොම ඥානවන්තව කතා කරනවා. ඊට පස්සේ අහනවා සරුවචනන්සේ දැන් ඔබතුමා හතරක් තෝරාගත්තානේ. මම ප්‍රශ්නයක් ඇහුවොත් ඔය හතරෙන් මේ තුන නම් තියෙන්න මෙන්න මේ ගුණේ නම් තිබුණත් එකයි නැතත් එකයි කියලා ඔබතුමාට පුළුවන් ද ඔය හතරෙන් තුනක් තෝරලා කැප කරනවා නම් කැප කරන්නේ මේ ගුණේ කියලා අයින් කරන්න මොකද්ද කැමති වෙන්නේ? ඒක උනදන් බහනා කියන අමාරු ස්වාමීන් වහන්සේ මේ හතර නම් තියෙන්න ඕනේ. නමුත් ඔබ වහන්සේ අහනවා නම් මම කියනවා උබේ කුල පාරිශුද්ධ නොවුනත් ත්‍රිවේද පාරකුණන් සීලවන්තනම් ප්‍රඥාවන්තනම් ඒ තනිය හැටියට බමුණක් කියන්න පුළුවන්. ඒ නිසා ඒ උබේ කුල පාරිශුද්ධ භාවය නැතුණට කමයි. ඒකට අර ආපු පිළිස හරියට පැටලි කරනවා. එහෙම පාවා දෙන්න එපා. උබේ කුල පාරිශුද්ධ නැතුව කොහොමද බමුණෙක් වෙන්නේ? කියලා. සෝනදන බාමණයාගේ උත්තරේ බුදුහාමුදුරු කියන හොඳ ඔබතුමා කැප කරපේක වටිනවා. ඔබතුමා කියන්නේ ත්‍රිවේද පාරකු වෙන්න ඕනේ, සීලවන්ත වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න. නිසා වහන්සේ අයින් කරපු එක බොහොමත්ම දක්ෂ වයින් කෙනෙක්. මම ඒකට බොහොම අගය කරනවා කියලා අර සෝනතන බ්‍රාහ්මණය බොහොම උස්කලා කතා කරනවා. කතා කරපුවම උන ආයෙසරයක් අර පිටිට ටිකක් එක ලාසිකට ආවට පස්සේ අහනවා කැන්සර්වත් කියනවා ඔය තුනෙන් දෙකක් තියාන එකක් හලනවා නම් දෙකට අඩු කරනවා නම් ඔබතුමා කැමතිද මගේ ප්‍රශ්නකට උත්තර දෙන්න කියලා. සෝනතන බ්‍රාහ්මණ හරීම අපහසුතාවයකටපත් වෙනවා. අර ඉන්න පිටස සම්පූර්ණයෙන්ම කියනවා මේ අපේ සම්පූර්ණ දෙක මේ ශාක්‍ය කුලයෙන් පැවිදිච්ච ශ්‍රමණෙක් ඉදිරියට පාවා දීමක් කරන්න කියලා. මොකද සෝනගන්න බ්‍රාහ්මණ හොඳ ඥානවන්තයා. එයා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට බලපෑම් කරනවා. මම ඉස්සල්ලාම ලහපත් පෙනුම පාවා දුන්නා. දෙවෙනුවට කුලවන්තකම පාවා දුන්නා. මං තුන්වෙනියට පාවා දෙනවා ත්‍රිවේදේ නොදැනගත්තා. ඔව් සීලවන්ත නම් ප්‍රඥාවන්ත නම් බම්මෙක් කියන්න වටිනවා. එතකොට අර ආපු පිරිස පුළුවන් තරම් මේ සෝනදන්න ප්‍රඥාගේ නුගුණ කතා කරන්න පටන් අර ගන්නවා. අපි මේ සමණයා ගාවටත් ඇවිල්ලා අපි ළඟ තියෙන වටිනා ගුණ තුනක් පාව දුන්නා ඉතින්. ඒ සර්වඥාන්සේ කියනවා ඔබතුමා අන්තිම ශ්‍රේෂ්ඨයි. ඔබතුමා හොඳට තේරෙනවා මේ සර්වඥතා ඥානේ සර්වඥතා ආගේ කරනවා. ආගේ කරලා පස්සේ බොහෝමත්ම අමාරුයි. බොහෝමත්ම අමාරුයි අර පිරිස ආයේ නිසද්ද වෙනවා. ඒක උදව් කරනවා. ඔය දෙකෙන් කෝකද අහලන්න කරන්නේ කියලා. සීලවන්ත ප්‍රඥාවන්තකම දෙකෙන් බමුණු ධර්මයේ රැකෙන එක ධර්මයකට අඩු කරන්න කැමතියි කියලා. එතකොට සෝමදන්න බ්‍රාහ්මණයාගේ අපේ වචනේ කියනවා මලපයින්. එතකොට යා කියනවා සීලවන්තස්ස පඤ්ඤා. පඤ්ඤාවන්තස්ස සීලං. නත්ති පඤ්ඤං නත්ති සීලං. සීලං සීල පඤ්ඤායං ලෝකේ අග්ගමක්ඛායති කියලා. ස්වාමීන් වහන්සේ සීලය නැත්නම් ප්‍රඥාවක්. ප්‍රඥාව නැත්තම් සීලය. සීල තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියෙනවා නම් සීලය තියෙනවා. ඔය දෙක තමයි ලෝකේ අග්‍රම ධර්ම දෙක. ඔය දෙක නම් කඩන්න බෑ. ඔය දෙක නම් බෙකවන්න බෑ. බුද්ධඥානසේ සාදුකාරය. බුද්ධන්සේ සාදුකාරය. ඊට පස්සේ කතා කරනවා ඕනම කෙනේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනකොට තිබිතු නයිසાર્ගික ධර්ම දෙකයි ලෝකේ තියෙන්නේ. නැත්තුවම බැරි ධර්ම දෙකයි තියෙන. ඉම්මත් ඕන දෙයක් හදාන්න පුළුවන්. මොනවද? සීලය ප්‍රඥාව. සීලේ නැති කෙනාට ප්‍රඥාව නැහැ. ප්‍රඥාව නැති කෙනාට සීල නැහැ. සීලේ තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියෙනවා නම් සීලේ තියෙනවා. ওই දෙක තියෙනවා නම් ලෝකේ අග්‍රයි. මුත් අපේ ලෝකයා කියන්නේ මොකද්ද? සීලවන්තකම නෝන්ජල්කමක් කියලා. සීලවන්තකම බය අඩු දර්ශනයක් කියලා. සීලවන්තකම කොන්දපන්නකමක් කියලා. නමුත් ප්‍රඥාවන්තයා දන්නවා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා සීලයක් රකින්නයි කියන එක ප්‍රඥාවෙන් තොරව කරන්න බෑ. දැන් කාලේ මම ඕක කියන්නේ වෙන තාලෙට. දැන් මෙතන ඉන්න ගොඩාක් ඔය 60 පිරිච්ච කට්ටිය. ඔය කට්ටියට මේක එච්චර අදාළ වෙන එකක් නෑ. මම මේ සීලය පිළිබඳව කටයුතු කරන්න පටන් අරගත්තේ වරුදු 26 දී. නමුත් ඒක පිළිබඳව මම ඍජුව බහකට කටයුතු කරුවේ නෑ. ඒක බෙන්ද ඇති මම හිතනවා 30 පෑන්නාට පස්සේ වගේ ටික ටික ටික ටික තේරෙන්න පටන් ගත්තා. ක්‍රමයෙන් ක්‍රමයෙන් එක එක දේවල් හැලෙන්න පටන් ගත්තා. ඒත් මට බමන භාවනා උගන්වපු ස්වාමීන් වහන්සේ කිව්වා එහෙනම් මොනවාක්වත් අතාරින්න බෑ. ඔය කරපු වැඩ නරක වැඩ හරි හොඳ වැඩ ඕම කරනකම සතිය පිටවන්නේ. මට ඒකට හැලෙන ගතිය තේරෙනවා. ඡන්දපරස ගතිය හැලින එන්නේ එන්නේ නිකන් හීලා වෙන ගතියක් මේ කීකරු වෙන ගතියක් ආවා. ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේ මට දීපු උපදේශයක් තිබුණා. ඒක මම හරි කැමති මතක් කරලා දෙන්න අනික් අයට. කවදාකවත් සීලයක් රකින්නවා කියලා කාටවත් පේන්න අරින්න එපයි කියනවා. ඒකට තමයි ප්‍රඥාව අවශ්‍ය කරන්නේ. මෙතන ඉන්න කට්ටිය සමහරලාට සීලවන්තයි කියලා කොඩි දාලා ඇති දැන තමයි. නම්බුකාර හිතාගෙනත් ඇති. ඒක තකතිරකමක් කියලා හිතාගන්න. අපේ සීලය රකින්න ඕනේ කිකිලියක් බිත්තර රකින්නා වගේ එලි කරන්නේ නැතුව. අපි ළඟ කොච්චර සීලයක් තිබුණත් කාටවත් අඟවන්න එපා. එතකොට අපි අහනවා ඇයි මේ බාපණයක් දාන්නේ ඇයි එන සමාදන්ව රකින්නේ කියලා. අපි ඒක තමයි මේ පැත්තකට ඇවිල්ලා අපේ සීලය අපි රකින්නවා. නමුත් සමාජයේ ඉන්නකොට කිසිසේත්ම දුස්සීලය පහත් කළ සලකන්න එපා. මම සීලවන්තයි කියලා කැපිපෙන්න යන්න එපා. එහෙම වුණොත් සීලයට බාධායි. ඒක නම් ගොඩක් ප්‍රඥාවක්. ඒ නිසා විශේෂයෙන්ම තරුණ තරුණියෝ <clears throat> මේ වැඩේට බහිනවනම් මිනිස්සුන්ට ආවොත් නම් පැහැදිලිවම කියලා දෙනවා විශේෂයෙන්ම අම්මට තාත්තට පේන්න අරින්න එපා මොකද ඇත්ත වශයෙන්ම කියනවා අද ඔයගොල්ලෝ අම්මලා තාත්තලා තමයි ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම දරුවෙක් වශයෙන් ලකිනවට කැමතියි. මොකද මම පැවිදි වෙයි මම භාවනා කරයි ගිහි ගියාතාවි කියලා. ඒ නිසා දරුවන්ට සිද්ධ වෙනවා අම්මලාට තාත්තලාට හොරෙන් සිල් ලකින්න. එහෙම නැත්නම් කවදාකවත් gederimම තමයි පොල්ල වදින්නේ. අපි වට කියනවා මාර බලවේ කියලා කිසිම මාර බලවේගයක් නැහැ. මේ සීලය රකින්න ඕනේ ප්‍රඥාවන්තව කිසි කෙනෙකුට නොඟවා. ඒක නම් ගොඩක් ඥාන. ඒක හොඳ ලකුණක්. මේ සතිය ගැන කතා කරනකොට ඒ කියන්නේ සතිය පිහිටවනකොට හැම වෙලාවෙම කියනවා අන්‍යසීවිමින් කියලා. කිසිම දෙයක් මේ මාන්නකාරකමට ගන්න එපා. කිසිම දෙයක් මේ මම උසස් මේක මගේ මේක මමයි මම සීලවන්තයි කියන ගතිය සතිය රකින්නකොට සතිය වඩනකොට ඒක දුස්සු දුර්ලභම. සීලවන්ත වෙනවා නමුත් කාටවත් නොවැංගෙන විදිහට සීල් රකින්න. ආන්න ඒකට හුඟක් දක්ෂ වෙන්න. නමුත් එහෙම කරගෙන කරගෙන යනකොට ඒ ආනිසංස ගොඩාක් වැටෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද ලෝකේ ඉන්නා තාක් ඉන්නේ දුසීලෝ. ඉතින් ඒ මිනිස්සෙයින්ගෙන් හරියට මේ කටළු වචන අහන්න ලැබෙනවා. කටළු ආබාධ කෙරෙලි සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී Taman පශ්චාත්තාප වෙනගත් මොකද මෙච්චර මේ සිල්වන්ත වෙන මට මේ මිනිස්සු බාධා කරන්නේ. ඇයි මට මේ මාර බලවේගෙ ඉන්නේ කියලා ගත්තොත් හිත වැටෙනවා මිස කවදාත් නැගිටින්නේ. ඒ සහිතා ගන්න ඕනේ සර්වචාන්සේ දේශනා කරේ අහං නාගෝව සංගාමේ චාපාතෝ පත්තන්තරං අතිවාක්‍යන්ති තෙක්කිසන් දුස්සීලෝයි බහුජ්ජං මම මේ යුද පෙරමුණට ගිය සන්නා සන්නද්ද ඇතෙක් වාගේ තුන්ෙන් විහිදී එන ඊතල මම ඉවසා දරාවා දාලා මේකෙන් අදහස් කරන්නේ මොකද්ද මේ මිනිස්යාගේ මේ අතිවාක්‍ය කටළු කතා ඉවසාවා දාරනවා මොකද බොහෝ දෙනා දුස්සීලයි ඉතින් අපි ඒගොල්ලෝ සුසිල්වත් කරන්න උත්සාහ කෙරුවොත් අපිට මේ සතිය පිටවන්න මේ ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපි අනුන් කර අනුකම්පාවක් නැතුව ආත්මාර්ථකාමීව කරනවායි කිය. නමුත් ඉස්ලාම තමන්ගේ සීලේ යම් ප්‍රමාණයකට පළපදියම් වෙනකම් යම් ප්‍රමාණයකට තහවුරු වෙනකම් පුළුවන් තරම් ඒක ಗುಣ සංගවාගෙන ಗುಣ සංගවාගෙන රකින්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නොවුන කෙනා තමයි හුඟක් රට මේ ආඩපාලි කියන්නේ මේ සිල් ලකින් ගියාම කරදරයි බාධායි කියලා. ඒක නිසා එතෙන්දි විශාල ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ ප්‍රඥාවත් ඇතුව සීලෙත් රැක ගන්න නම් මේ නාටකම දන්නදී තව ටිකක් ඉස්සරහට යන්න වෙනවා. මොකද්ද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ? එවැනි සංගවාගෙන සිල් ලකින කල්යාණ මිත්‍ර පිරිසකට මැදි වෙන්න වෙනවා. ඒ වෙනතු අපිට මේ සතන තනීම කරන්න බෑ. කවදාකවත් කරන්නේ නැහැ. හැබැයි ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා පටිච්චසමුපාදය අනුව යම් කිසි කෙනෙක් මේ නාට කරන ධර්ම දැනගෙන සත්‍යමත්ව ඉඳගෙන සීලය අත්‍යවශ්‍යයි. ඒ සීලය රකින්නකොට පුළුවන් තරම් කාටවත් නොඇඟෙන විදියට කාටවත් කොන ඇහෙන්නේ නැති වෙන තාලෙට ඊ타මත්ව අල්පේච්ඡතාවයකින් යුක්තව රකින්න පටන් අරගත්තොත් අන්න එවැනි සිල් ලකින ඇත්තෝ සමාජයේ ඈත තැනක හිටියා පේන්න පටන් ගන්නවා. සර්වඥයන් සඳහන් කරනවා හිමාල පර්වතයෙන් ඈතට යන්න යන්න යන්න හිමාල පර්වතයේ කොත මුදුනට පැහැදිලි ළඟට ගියාම කොත බලන්න මුදුන බලන්න අමාරුයි. ඈතට යන්න යන්න යන්න ප්‍රකට ඒ වගේම තමයි කොච්චර Taman සිල්වතාගෙන් ඈත්ව ජීවත් වුණත් සිල්වතා ඈත ඉඳලම දැක ගන්න පුළුවන් ගතියක් එනවා කොහොමද එන්නේ Taman තුර සිල් වැඩෙනකොට ඒ අනිත් පැත්ත කියනවා නම් අපිට පේන තියෙන ලෝකේ සදාචාර ධර්ම නැති වෙනවා ඉන්දිය සංවරය නැති වෙනවා සීල නැති වෙනවා කියලා හිතෙන්නේ අපේ සීල දුස්සීල වෙච්ච වෙලාවට අපේ හිත දුස්සීල නම් අපිට පේන්නේ ලෝකේ සදාචාර වෙන්නේ ලෝකේ තියෙන ගුණ ධර්ම නැති වෙනවා අපේ සීලයේ නැතුව අපේ හිත නන්නත්තර වෙනකොට අපිට පේන්නේ මිනිස්සු ඉන්ද්‍ර සංවරයක් නැහැ කියලා. අපේ හිතේ සීලේ නැති වුණොත් අපිට පේන්නේ මිනිස්සු දුස්සීල වෙලා කියලා. කවදා හරි කල්පනා කරලා බලන්න මෙවැනි භාවනා මධ්‍යස්ථානයක ඉන්නකොට හොඳට තේනවා අපේ සීලය අපේ හිත සීලෙන් ආඩ්‍ය වෙච්ච වෙලාවක අපිට පේන්න පටන් ගන්නවා සුවඳ වදින්න පටන් ගන්නවා කිට්ටුවකින් සිල්ලතුන්ගේ සුවඳ. ඒකට කල්පනා වෙයි අනේ අවුරුදු 2551ක් ගත වෙච්ච මේ බුද්ධ ශාසනය අදත් සිල් ලකි නැත්තු ඉන්නවනේ කියලා මමත් ඒකට උදව් වුණානේ කියලා පුදුමාකාර සතුටක් ඇති වෙනවා. එතකොට දැනෙන හැඟීම අපිට කියන්න තියෙන කොහොමද? Tamanට වැටහෙයි අපි සාරවත්යන් වහන්සේත් එක්ක සවැත්නුවර ජේතවනාරාමේ එකට ඉන්න වෙලාවක් වගේ. අර අවුරුදු 2500 වෙනස අපිට නැති වෙනවා. පැහැතම 2000 ගානක වෙනස නැති වෙනවා. Tamange හිතේ සීලේ නැගලා එනකොට අනික් සිල්ලුතුන් දකින්නකොට හිතෙනවා මේ ධර්ම සනාත ධර්මය. අනාත කරන්න බෑ. සිල් රකින්න පටන් ගත්තොත් ඒ පුදුරට හම්බ වෙන මේ නාත කරන ස්වභාවය බුදුහාමුදුරෝ දෙන තුන්ඩුවක් නෙවෙයි. Taman රකින්නකොට Tamanට හම්බ වෙන දෙයක් කියලා පුදුමාකාර පිරිච්ච ගතියක්. පුදුමාකාර සාසනික සම්පත්‍ති කරගතියක් තේරෙන තරම්. ඒක තේරෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සීලේ වැඩෙනවා වගේම සීලේ වැඩෙනකොට කල්යාණ මිත්‍රන්ගේ ඇසුර ඉබේම ලැබෙන්න පටන් හැබැයි මේක Taman සිල්වන්ත වෙලා නැත්නම් ඒ ආනිසංසයේ දූ දරුවන්ට දෙන්න හෝ ගුරුවරුන්ට දෙන්න හෝ දෙමාපියන්ට දෙන්න බෑ. Taman සිල්වන්ත වුණා නම් Tamanට විතරයි ඒ ආනිසංස ලැබෙන්නේ. හරියට තෝරලා බේරලා යාට සීලිය ආනිසංස ලබලා දෙනවා. ඒ නිසා සරුවචන සඳහන් කරනවා ඉච්ඡති භික්කවේ සීලවන්තස්ස චේතෝපනිදි විසුද්ධත්තා. අනි සීලවන්තයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා. මොකද පිවිතුරු කම නිසා. සීලවන්තයාගේ ප්‍රාර්ථනා සීලවන්තයාගේ අවශ්‍යතාවය ඉබේම ඉෂ්ට සිද්ධ වෙනවා උන්දගේ පිරිසුදුකම නිසා. ඒක කාටවත් පවරන්න බෑ. ඒ වගේ මේක ඉල්ලලා ගන්න බෑ. මෙවට අපි කියනවා නාත කරන ධර්ම කියලා. ඉතින් අපි හිතමු එහෙම මේ ಗುಣ ධර්ම අහලා සීලයක තියෙන වටිනාකම එක මිනිස්යන්ට විතරයි කරන්න පුළුවන්. සමාදන්ව විතරයි රකින්න පුළුවන් ඉන්නේ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා මහා කරුණාවෙන් දේශනා කළා කියනවා. අපිට තියෙන එක පුළුවන් ප්‍රමාණයෙන් අරගෙන රැකගෙන අපි අනුන්ට අබේ දීම තුළින් ජීවිතයේ අබේ ලබලා ඒ කටයුත්ත තුලින් කළ යුතු වූ සමත භාවනාවක් විදර්ශනා භාවනාවක් කරනවා නම් අන්න ඒක තමයි මේ සීලේ වඩාගත් එකේ ලබන ආනිසංස. නැත්තම් සීලේ සීලේ සඳහා ඇති වැඩක් ඇති දෙයක් නෙවෙයි. සීලේ පෙන්වන්නේ ශල්‍ය කර්මයක් කරන්න ගන්න වයි ලෙඩාගේ පිරිසිදුකම. ශල්‍ය කර්මයක් කරන්න ඉස්සෙල්ලා ශල්‍යාගාරේ පිරිසිදු වෙන්න ඕනේ. වෛද්‍ය ශල්‍ය වෛද්‍ය පිරිසිදු වෙන්න ඕනේ. උපස්ථායක පිරිසිදු වෙන්න ඕනේ. උපකරණ පිරිසිදු වෙන්න ඕනේ. ලෙඩා පිරිසිදු වෙන්න ඕනේ. පිරිසුදු නැති තැනක කුස්සියක වැසිකිළියක ශල්‍ය කර්මයක් කෙරුවොත් ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඉන්ෂා විශාල වේදමක් අපි දරනවා ශල්‍යාගාරයේ පිරිසුදුකම්. ආන්නේ වගේ තමයි මේ කාය වචන දෙකේ පිරිසුදුකම සීලය ශල්‍යාකාර ශල්‍ය කර්මයකට ඉස්සෙල්ලා ලෙඩා පිරිසුදු කරන්න වගේ. හැබැයි ලෙඩා පිරිසුදු කරලා ශල්‍යාකාර කියලා බුතියන්න බෑනේ. ඒකට කියනවා වහාම සීන ඇති කරන්න ඕනේ ඔපරේෂන් එක කරගන්න. මොකද ශල්‍යකාරී කියලා කියන්නේ විශාල විදයකින් රාජ්‍ය බහු කරන ගිල්ල ගන්න එක සමානයි. විශේෂයෙන් මොලේ ශල්‍යකාරයක්, හෘදවස්තු ශල්‍යකාරයක් වගේ කියලා කියන්නේ ලංකාවේ හැමතැනම තියෙන දෙයක්. ඒක ඇතුළට ගිහින් දැන් මම පිරිසිදු කියලා බුතියන් ඉන්න බෑ. ගිය ගමන්ම වැඩ කරන්න. ඒ වගේ තමයි යම් දවසක අපි සීලයක පිළිපිටියානම් ඒ සීලේ කවදාකවත් නිකන් ස්පිරිට් එකක් දාපු වාදනයක් ඇරලා තිබ්බා වගේ ඇරලා තියන්න. ඒක වහාම උහුලකට ගහගෙන ඒක වහලම තියන්න. වහලා තියෙනවා කියලා කියන්නේ ඒක අපි පියන වෙන්නේ අපිට සමාධි භාවනා ප්‍රඥා භාවනා. සීලක ඉඳගෙන සමාධි භාවනා ප්‍රඥා භාවනා කරන්නේ නැත්නම් කියන ඉතින් මේ කලබතු කල වැඩ ගන්න බැරි අපි කියනවා නම් මේ වැස්සට වැඩ කරන ගොඩ ගොවියෙක් ඉන්නවනම් හේනක් කරන හරියට වෙලාව බලලා වැස්ස වෙලාවට කොඹුරු ටික අහ ගන්න ඕනේ. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? වැස නැති වුණාට පස්සේ පසහයි වෙනවා ඇට පැලවෙන්නේ නැතුව යනවා. ඒ නිසා සිද්ධ වෙනවා මේ මනුස්සයාට වහ වහ අර ඉඩෝර වෙලාවේදී ඉඩෝර වෙලාවේ නෙවෙයි වැස වෙලාවේදී වැඩ කරගන්න. අන්න ඒ වගේ සමහර සීලයක පිළිපිටාන කවදාකවත් එපායේ ඇති කරගත්ත සීලේ නිකාම නිකන් පිළුණු වෙන්නේ. වහාම සමාධියකට ගන්න. වහාම ප්‍රඥාවට ගන්න. ඒකෝට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ සීලෙන් වැඩ ගන්නයි කියලා කියන්නේ. ඒ නිසා අපිට භව සංසාරේ පැත්තේ කල්පනා කරලා බලනකොට අපි අද මේ සමාදන් වරකින්න සීලය කියලා කියන්නේ මොන තරම් ප්‍රායෝගික වටිනාකමක් ඇති මොන තරම් ඉදිරියට යන්න තියෙන මකර තොරණද කියලා බැලුවොත් ඇඟේමයි රෝමෝද්ගමණය වෙන තරම් අපි විසින්ම උපයාගත්තු දෙයක් නිසා පුදුමාකාර වටිනාකමක් ඒ නමුත් කවදාකවත් සරුවඥාන්සේ දායි සිතෝ සිතාර්ථ කුමාරෝත්පත්තිව කිං කුසල ගවේෂීව ගිය ගමනේදී මේ සීලවන්තයෙක් විසින් කළාගේ උපරිම විපස්සනාව නොතිබුණා නම් අපිත් අසරණයි. අපිත් අනාතයි. අපි එන සමත භාවනාවක් කරලා මේක තමයි උසස්ම දේ කියලා පැවැටෙන්න ඉඩ තිබුණා. සිද්ධාර්ථ කුමාරෝ ගියේ ඉස්ලාම ආලාර කාලා මුද්දකාරාම පුත්‍රකාවන්නේ. ඒතින්ද ගියාට පස්සේ යැත්තු දුන්නේ සමත භාවනාව. දීලා ඉවර වෙලා <clears throat> ඒකෙන් කියලා පැමිණුණාට පස්සේ කිව්වා බොහෝම ඉක්මනට ඉගෙන ගත්ත හොඳම ශිෂ්‍යයෙක්. එහෙනම් අපි දෙකොල්ල එකතු වෙලා මේ ශිෂ්‍ය પરම්පරාව හදාගෙන දෙකට බෙදාන ජීවත් වෙමු කියලා. සිද්ධාර්ථ කුමාරයා කිව්වා නෑ නෑ මගේ ගමන මේ වගේ තැනකින් අතර වෙන එකක් නෙමෙයි. මගේ ගමන ඒකාන්තයෙන්ම කිංකුසල ගවේෂීව කෙලවරට යන ගමන. නිසා ඔබතුමාට ස්තුතියි මට මෙතෙන් ආවට. නමුත් මම යන දැනුයි වැඩ පටන් ගන්නවා. ඒ වගේ අපි සීලයක පිළිහිටලා නාට කරන භාවයක් ඇති කරගෙන ඒ මතින් සමත භාවනා කරලා විපස්සනාවට නොගියොත් මේ වැඩේ ඉවර කරන්න. ඒක නිසා සීලයක් අපිට අවශ්‍ය වෙන්නේ මොකටද? අර ඔපරේෂන් එකට වගේ හොඳ පිරිසුදුකමක් ඇති කරගන්න. ඒ පිරිසුදුකමට අපි කියනවා කය වචන දෙකේ පිරිසුදුකම කියලා. ඒ කය වචන දෙකේ පිරිසිදුව කවදාකවත් සමත භාවනාවකින් උපමට්ටම් කරගත්ත නැත්නම් පන්නරේ තියාගත්ත නැත්නම් කල්ලල්ලා. මේ සීලයෙන් මර්ධනය කරන සීලයෙන් යටපත් කරන කෙලෙස් වලට අපි සාස්ත්‍රික විවහාරයෙන් කියන්නේ වීතික්කමන කෙලෙස් කියලා. කයෙන් වචනේ අපි සමාජ ධර්ම වීතික්‍රමණය කරන සතු මරණෝ හොරකම් කරනවා කාමීත්‍යාචාරය කරනවා කයි වචනෙන් බොරු කේලම් හිස් වචන පරිසවචන කතා කරනවා. අපි අදිෂ්ඨානයක් ගත්තට පස්සේ මේ කයෙන් වචනේ සිදු වෙන වීතික්‍රමණය නතර වෙච්චාම සීලාචාර කෙනෙක් වෙනවා. හීතල කෙනෙක් බවට පත් වෙනවා. ඒ අර කියනවා අපි යාගේ කෙලස් තුන් වටේ වටේ වීතික්‍රම කෙලස් නතර කරයි කියලා. වීතික්‍රම කෙලස් කොච්චර නතර කරත් ඒ පුද්ගලගේ හිතේ නීවරණ වශයෙන් පරිඋත් ทาน කෙලස් මතුවෙනවා නම් කොයි වෙලාවෙ ඒ පුද්ගලයන්ගේ සිල්පද කැඩෙයිද කියලා ඒ පුද්ගලයාට තීන්දුවකුත් නැහැ සීමාවකුත් නැහැ Taman පැත්තේ ලෝකෙටත් නැහැ. ඒක හොඳට තේරෙනවා අපි සාමාන්‍ය ක්‍රමයට ඔයාට සිල් ගන්නවා දස සිල් ගන්නවා පොයේ දවසට ගිහිල්ලා සිල් තුන් අතර බොමාලුවක සුදු මැලි වල තලාවක ඉතින් බය මේ උතුරු සළුවක් දාගෙන ඉන්න පුළුවන් නමුත් අපේ චිත්ත ප්‍රවෘත්ති බලනකොට තත් කාම රාගෙන් ඉඳී තියෙනවා තත් ද්වේෂෙන් ඉඳී තියෙනවා තත් නිදිමතට ඇවිල්ලා මේ සීලේ අමතක වෙන්න ඉඳී තියෙනවා උද්දච්ච කුක්කුච්චෙන් ඉඳී තියෙනවා සැකෙ ඉඳී තියෙනවා මේ එකකින් හරි ඉදිරියට ගිය ගමන් සිල්පත කැඩෙනවයි කියන එක කිරිබිම්මල් නැටි කරනවා ඒක නිසා පරිඋත්ථාන කෙලස් කියලා හිතේ පැන නගින්නා වූ කෙලස් පිළිබඳව සීමේ හික්මීමක් කීකරුකමක් නැතුව සීලේ පිළිබඳ මොනම විශ්වාසයක් කරන්නේ නැහැ. සීලේක පිළිහිටපු කෙනා ඒ ලැබුණා වූ නාටකරන ධර්මයේ තවත් දියුණු පවුණු කරන්න මොකද කරන්නේ? ඊ ගාවට තියෙන කෙලස් මට්ටම. ඒක තමයි පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ ඒක සමත භාවනාවකින් ධානාංග මතු කර ගැනීමෙන් ස්ථිරතර කරන්න. කෙරුවොත් නම් එතකොට ඒ පුදුරගේ සීලය පන්නරයක් තිබ්බා වගේ ගැල්වනයිස් කරුවා වගේ රේන්ෆෝස් කරා වගේ හොඳට හයි වෙලා හිටියොත්. නමුත් මේ විතිකම ධර්ම නැති කරන සමත භාවනාවෙන් කරන්නේ ඒ පරිඋත් ทาน කෙලෙස් తాවකාලිකව යටපත් කිරීමක් පමණයි ඉතිරව නැත කරන්න බෑ. ඉද ලැබිච්ච ගමන් ආයෙම. ඒ නිසා ඒ සමත භාවනාවකින් තලාව බාගත්ත මේ දෙවෙනි කෙලෙස් මට්ටම විපස්සනාවකින් තමයි අපිට අනුසය කෙලෙස් මට්ටමින් නැතර කරගන්න පුළුවන්. ඒ අනුසය කෙලෙස් මට්ටම හෝ එවැනි මට්ටමට යන්න පුළුවන් බවක් සරුවචන් වහන්සේට ඇර කිසි කෙනෙකුට හිතන්නවත් බැරුවිය. ඒ ඔක්කොම හිතුවේ මේ අනුසය කෙලෙස් මට්ටම නැති කරන්න දේවත්වයට යන්න ඕනේ. ඒක දිව්‍යන් වහන්සේගේ කැමැත්තක් අපිට කරන්න බෑ. නමුත් සරුවචන් වහන්සේ ගිහි කාලේ පවා කල්පනා කරා මේ කිං කුසල ගවේෂීව සීලක ඉඳලා සමාධියකට ගිහිලා මේ ප්‍රඥා භාවනා කිරීමෙන් තමයි අපට පුළුවන් වෙන්නේ මේ සීලය පිළිබඳව ඉස්තිර සාරතාවයකට එන්න. මේක සරුවත්න දේශනාවේ සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙකුගේ සීලය ඉස්තිර වෙන්නේ කොහොමද? සෝවාන් මාර්ග ඥානයි. එතෙන්න කරන්ට එන කම්ම සීලේ කැඩෙන සුළුයි తాවකාලිකයි. සෝවාන් වුණාට පස්සේ සීලයට කියන්නේ අවෙක්ඛප්පසාදී ආර්යකාන්ත සීලයක් කියලා. ආර්යකාන්ත වූ සීලයක් ඇති වෙනවා. ඒ පුද්ගලයා අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතාදිත්ත පදස්ස උත්තා කියලා ඒ පුද්ගලයා මොන තරම් කයින් වචනෙන් හිතින් අකුසල කර්ම කෙරුවත් කිසිම විදියට සංගවන්න බැරි ඒ වගේම පංචානන්තාදී අකුසල කර්ම කරගන්න බැරි පුද්ගලෙක් බවට පත් වෙනවා කිසිම අපාගාමී කුසලයක් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා ඉන් මෙපිට නම් ඔය කොච්චර අධිෂ්ඨාන කරත් ඕනම සීලයක් කැඩෙනවා ඒ නිසා උත්සාහ කටයුත්ත මොකද්ද මේ ජීවිතේ අපි පුළුවන් ප්‍රමාණය ශක්තිපත්වේ සිල්වන්ත වෙන්න සිල්වන්ත වෙලා ඒ මතින් සමත විදර්ශනා භාවනා කරලා ආපසු නොයන ආදාවෙන් පළවෙනි කෙලෙස් මට්ටමවත් කඩාගත්තොත් අපිට අපේ සීලය පිළිබඳව අධිකාරී ශක්තියක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මම මේව රකින්නවා කියලා කියනවා. එහෙම නැත්නම් අපිට මේ සීලය පිළිබඳව ඉස්තිරි සාර කළ කරන්න බෑ. ඉස්තිරි සාර කරන්න බෑයි කියලා කියන්නේ මේ චාපල භාවය නිසා. අපේ හිතේ තියෙන චපල භාවය නිසා. නමුත් මේක සමහරුන්ට ඒක නිසා හිතන්න පුළුවන් එහෙනම් කවදාකවත්ම අපිට බැරි වෙයි මේ සීලය ඉස්තිරසාර කරගන්න, අවික්කප්ප සාධිකටපත් කරන්න, අවේ අවියකන්ත කරන්න බෑ කියලා. නමුත් භාවනා කරනකොට ආනපන සතියේ හිත දැම්මයි කියලා හිතමු. පිම්බි මෑකිලෙම හිත දැම්මයි කියලා හිතමු. වම දකුණු වශයෙන් සක්මන් කරනවා කියලා හිතමු. ඒ දින්දා කටයුතු කරනකොට සතිය පිහිටයි කියලා හිතමු. හොඳටම මේ වගේ දවස් 7-8 බාහන කරනකොට අහු වෙන වෙලාවක් එනවා. හරියටම ආස්වාසයක් ප්‍රස්වාසයක් පාස පිම්බීමක් හැකිලීමක් පාස සතිය පිහිටනකොට අරමුණට මූණට මූණ දාලා ඉන්නවා කියන තත්ත්වයක් එනවා. විශ්වාසයක් පහගෙන මට විනාඩි 5ක් 10ක් මෙහෙම ඉන්න පුළුවන් වෙයි කියලා. ආනේ තත්ත්වයට එනකොට පරීක්ෂා කරලා බැලුවොත් ඒ ඉන්න අරමුණට මූණට මූණ දාලා ඉන්න මෙනෙහි කරන චිත්තක්ෂණ ඒ කාලේ පුරාම කිසිම විදියක සීලේ කැඩීමක් වෙන්නේ නැහැ. සමාධියත් ස්ථිරයි. ආන්නේ ඒ වෙලාවේදී කියන්න පුළුවන් වෙනවා Tamanට මෙන්න මේක ස්ථිරසාර වීමක් තමයි සෝවාන් වීමක් කියලා කියන්නේ. නමුත් මේක දැන් తాවකාලික බුද්ධ විදිහට පුළුවන්. අන්නේ ඒ නිසා ඒ අත්තට විශ්වාසයක් පහළ වෙනවා මම මේ කරන වැඩේ ප්‍රෝජනයක් තියෙයි, වගතුවක් තියෙයි කියලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ වශයෙන් සක්මන් කිරීම හෝ දිගින් දිගට කරගෙන යනකොට චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා වමෙන් දකුණට දකුණෙන් වමට මාරු වීමක් පාසා ඇක්සිඩීමක් පිටවීමක් පාසා සතිය පවත්වන්න පුළුවන් නම් ඒක තමයි අපි ඉස්සල්ලාම දැනගන්න එක මේ ජීවිතේ අපිට යම් ප්‍රමාණයකට භාවනාවෙන් වැඩ ගන්න පුළුවන්. ස්ථිරතාවයක් ඇති කරගන්න පුළුවන් වෙයි. මෙන්න මේ ඇති කරගන්න ඉස්සල්ලාම ඇති කරගන්න එක මේ Tamanට අරමුණට හිත දාලා තප්පර ගානක් එක දිගට ඉන්න පුළුවන් කියන එක ඉච්චරම ලොකු ආශ්චර්යයක් නෙවෙයි. පරියංග 3-4ක් කරනකොට ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. ඒක මානසික රෝග නැති වෙන්න ඕනේ. දුස්සීල නොවෙන්න ඕනේ. ආනෙම කෙරුවනම් ඒක තහවුරු කර ගැනීම තමයි ඊට පස්සේ තමන්ගේ යුතුයකම් බවටපත් වෙන්නේ. ඒක නිසා මේ පසුගිය අවුරුදු 30 කාලෙ විතර ඇතුළත මේ සීලයේත් ඒ වගේම විපස්සනා භාවනාවෙත් පුදුමාකාර නැගී හිටීමක් ආවා. ඉස්සර තිබුණ සිල්ලුතුන් ලෝකේ නැතය භාවනා කරන්න බැරිය ලොකු ලොකු අහම්තුරු කිව්වේ මොකද්ද? භාවනා කරන්න තියා කමටහන් දෙන්නවත් මේ ලෝකේ කවුද ඉන්නේ කියලා අහුවා. දැන් එහෙම නෙවෙයි. දැන් ගියොත් කමටහන් දෙනවා. ගියොත් භාවනා කරනවා. ඒක නිසා ඒ පිටරට මහත්කේ පොතක් ලියනකොට ලියලා තියෙනවා මේ සීලය එහෙම නැත්නම් මේ විදර්ශනා භාවනාවේ මෙනෙහි කරලා අරමුණ තියාගන්න පුළුවන් ගතිය එළියට ආවට පස්සේ මිනිසු තේරුම් ගත්ත බුද්ධ ධර්ම කියලා කියන්නේ කාගවත් අධිකාරීක තියෙන එකක් නෙවෙයි. අප්‍රචිත ධෛර්යය ඇති ඕනම කෙනෙකුට පරීක්ෂා කරන්න පුළුවන් පරීක්ෂා කළා తాවකාලිකව ඒක දැක ගන්න පුළුවන් ඒක ඉස්තිරසාර කරන මම ජීවිත කැප කරනවා කියලා ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන් ශක්තිය නිසා අද බුද්ධ ආගම සම්ප්‍රදාන කුල රටවල් වලින් පැනලා සීමාවල් එහාට ගිහිල්ලා බටහිර ලෝකෙටත් ගිහිල්ලා බටහිර ලෝකෙන් අපිට ඒකානිද වෙනකොට කුලියට ගේන්න වෙනවා මෙහෙට ඒ තරමටම ඒගොල්ලෝ හරියට මේ සීලයක තියෙන වටිනාකම තාක්ෂණිකව මැනලා තියෙනවා එක හේතුවක් නිසා. සීලේ පටන් ගන්නෙදී අවශ්‍ය නැහැ කියන தත්ත්ව නිසා. මුලින් සීලේ නැති වුණත් සතිය පිහිටවා ගත්තට පස්සේ සීලේ පිහිටනවා කියන පදනම සකස් කළා තියෙනවා. මේක වෙන විස්තරයක් අපේන මම අර පරිවර්තනය කරපු තේ මහසි සයිඩෝ සඳහන් කළා තියෙනවා. සරුවත් යනසේ අනිවාර්යම සීලය අවශ්‍ය බව සඳහන් කළා තියෙන නමුත් කොයි සීලෙද භාවනා කරන්න ඉතලා සීල තත්පර කීයක් අකණ්ඩව තියෙන්න ඕනද? දවස් කීයක් අකණ්ඩව තියෙන්න ඕනද? සති කීයක් අකණ්ඩව තියෙන්න ඕනද? මාස කීයක් අකණ්ඩව තියෙන්න ඕනද කියලා කිසිම තැනක සඳහන් කරලා නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් ඉස්සලා සිල්ලක්ලා සුමානයක් හිටපන්. ඊට පස්සේ භාවනා කරපන් කියලා කිසිම කෙනෙකු ඕන කෙනකින් අත කොහෙද වුවා කියලා කියන්නේ. නිසා දැන් සීලය අදිෂ්ඨාන කිරුවොත් එතනම භාවනා පටන් ගන්නයි. අනේ ශක්තිය අද මේ පස්සේ අවුරුදු 30 ඇතුළත පරීක්ෂා කරන්න පටන් ගන්න තියෙනවා. එදා ඒක අනන්ත වෙලා තියෙනවා. එහෙම නොවුනා නම් කොහොමද පටචාරාව නිවන් දකින්නේ? එහෙම නොවුනා නම් කොහොමද සාන්තත්‍යමතිවරය නිවන් දකින්නේ? එහෙම නොවුනා නම් කොහොමද සෝපාකලා නිවන් දකින්නේ? අදත් කල්පනා කර ගන්න ඕනේ. ඒ විදිහට බුදුහාමුදුරන් මේ දක්වන මේ නෛර්යානික ධර්මයක් නාටකන ධර්මයක් වශයෙන් තියෙන සීලයත් අත්දකින්නේ ඒ කාන්තේම බෞද්ධයෝ විතරක්ම නෙවෙයි. අනිවාර්යයෙන් මේක ගැන අදහලා කටයුතු කරන්නේ නැත්තු මේක ලොකු ශක්තියකින් අද කතා කරනවා අපි මේ රකින්න සීලෙන් අපිට මේ මේ ආනිසංස තියෙනවා අපි සතිය වඩනවා ඒ නිසා අපිට මෙන්න මේ මේ කරදර නැති වුණා කියන එක එළි වෙන්න පටන් ගන්න තියෙනවා ඒක නිසා බෞද්ධ පරිසම් වෙන්න ඕනේ සම්ප්‍රදාන කුල බෞද්ධ පරිසම් වෙන්න ඕනේ ඒ මොකද ඒ ඇත්තෝ අර ඉස්සර සම්ප්‍රදාන කුල සීලෙට තිබු වටිනාකම දැන් නෙවෙයි දැන් තියෙන්නේ දැන් තියෙන ප්‍රායෝගික වටිනාකමක් සිල්වතටයි දුසිල්වතට දෙන්නටම භාවනා පටන් ගන්නයි. කරගෙන කරගෙන යනකොට කොයි වෙලාවෙ ඒ පුද්ගලයා තුළ සීලය පහළ වෙද කියලා කාටවත් කියන්න. ඒ නිසා අපි නරකයි කවුරු හරි මෙයා දුසිල්වතෙක් කියලා සාසනයෙන් බැහැර කරන්නේ. මෙයා දුසිල්වතෙක් කියලා පහත් කළ සලකන්න නරකයි. ඒ පුද්ගලයාට කියලා දෙන්න ඕන සුසිල්වත් තුන තුනට මේ ආනිසංස තියෙනවා දුසිල්වත් තුනත් මේ ආනිසංස ආදීනව තියෙනවා. ඒ නිසා හොඳ නරක දැනගෙන කටයුතු කරන්න කියලා. කොයි වෙලාවේ දුසිල්වතා සුසිල්වතා වේද සුසිල්වතා දුසිල්වතායි කියන්නේ. ඒ මොකද හේතුව ගත්ත සීලය සමාධියකින් ප්‍රඥාවකින් ඔපවැටුනේ නැත්නම් සීලය බොහෝම ඉක්මනට සැලෙනසු. ඒ නිසා අපි මේ උත්සාහ කරන්න හදන්නේ මේ දවස් 10ක් ඇතුළත මේ දවස් කාලය ඇතුළත මේ සමාදන් වෙච්ච සීලය දිගට රකින්න ගමන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඒක උපවත් කරලා අඛණ්ඩ සීලයක් රැකලා සිල්වතෙකුට විස්තරක් කරලා හැකියි. සමාත භාවනා විපස්සනා භාවනා කිරීමෙන් උපනම්ව ගන්නවා. ඉතින් එහෙම එකට තමයි මේ නාත කරන ගතිය කියලා කියන්නේ. ඒක එන්නේ එන්නේ එන්නේ උපනයන කරන ගතියක් තියෙනවා සීලෙන් සමාධියෙන් සමාධියෙන් ප්‍රඥාව. ඉතින් සරුවචනාංශිකේ ස්වකහාත ගුණය ගැන කතා කරනකොට ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ කියන මුල යහපත්, මැද යහපත්, අග යහපත් ධර්මයේ මුල යහපත් බව පෙන්වන්නේ සීලේ ගුණ කතාවේදී. ශාසනයට වැටගන්නේ අපි සීලෙන්. අන්නේ මේ සීලය යෝගාවචරයේ ජීවිතය ගණන් කරන්නේ අපි සීල සමාධි ප්‍රඥා කියලා. ජී ජීවිතය අපි ගණන් කරන්නේ දාන සීල භාවනා. ඒ නිසා ලොකු වෙනසක් තියෙනවා සීලෙන් යම් දවසක සම්බන්ධකම ජීවිතයට ඇති වෙන්න පටන් ගත්තා නම් එතෙන් පටන් මේ මනුස්සයාගේ පෞරුෂත්වයේ මේ මනුස්සයාගේ ඒ පෞද්ගලික රුචි අරුචිකම් වල සෑහෙන කාලයක් සෑහෙන වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් සර්වඥයන් සඳහන් කරලා තියෙනවා ඒක ස්ථිරසාර වෙන්න සෑහෙන කාලයක් මේක දිගට දිගට කරන්න. කරන්න කොහොමදත් අමාරුයි. සීල දිගට රකින්න කොහොමදත් අමාරුයි. සමත භාවනා විදර්ශනා භාවනා නැත්තම්. ඒක නිසා අපි මේ අද කරන්න හදන්නේ පටන් ගන්න හදන්නේ අන්න ඒ විදිහේ ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන එකේ පළවෙනියම අවශ්‍ය කරන්නා වූ සීලය පිළිබඳ යම් අදහසක් ඇති කරගෙන ඒ සීල පදනමේ ඉඳගෙන හරියට ඔපරේෂන් තියටර් ගත්ත ලීඩා සීන ඇති කරලා ශල්‍ය කර්මේ පටන් ගන්නවා වගේ ඒ සීනේ මතින් ඉදිරියට යන්න. ඒක නිසා අදිෂ්ඨාන කර ගන්න ඕනේ සෑම සීල දෙනෙක්ම සෑම පරියන්කයක මුල Taman රකින්න සීලය අදිස්ථාන කරගන්න. අදිස්ථාන කරලා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ඒ සෑම කෙනෙක්ම ඒ ශ්‍රේෂ්ඨතර தත්ත්වයටපත් උනේ මේ සීල නිසායි අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිතරම මතක් කරන්නේ සීලයක් ගත්තට පස්සේ හිත අලුත් වෙනවා. ඒ හිත අලුත් වෙන්න හේතු වෙන්නා වූ ඒ කරුණු මතක් කරගෙන පරියන්කයක් පරියන්කයක් පාසා ගියොත් ඒ පුද්ගලයාට මේ අරමුණෙන් හිත පිට ගියත් අදිෂ්ඨාන ශක්තියෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන නිසා අප්‍රතිහතව පරාජයටපත් වෙන්නේ නැතුව දිගට යනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ අදි අරමුණේ හිත පවත්වන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. එතකොට සීලය මතින් සමාධි ප්‍රඥා ඇති වෙනකොට තමයි මේ ප්‍රඥාව අපිට ඇවිල්ලා සීලයට උදව් කරන්නේ. සීලය නැවත පටිච්ච සමුප්පන්න විදියට ප්‍රඥාට උදව් කරන යනකොට මේ ප්‍රඥාව සීලය කියන අග්‍ර ධර්ම දෙක එක එකනෙක් තුල වැඩෙන පටන් ගන්නවා. ඉතින් මේ ධර්ම කොටාශයයි මම මතක් කරලා දෙන්න කල්පනා කරගත්තේ පළවෙනි දවසේ. ඉතින් මේ සෑම සිළු දිනෙකම හිත අලුත් කරගන්න ඕනේ. අපි මේ විශාල ඥාති පරිවර්තයක්, හෝ කුඩා ඥාති පරිවර්තයක් අතහැරලා නැත්නම් නෑ පිටසක් අමතක කරලා කුඩා වූ වේවා මහත් වූ වේවා වස්තු පරිවර්තය භෝග පරිවර්තයක් අතහැරලා මේ අරණී ජීවිතයකට මේ වගේ තැනකට ආවේ ඒ කාන්තේම මේ සීලෙන් පටන් ගන්නවා. නිසා එක පරියන්කයක් ඉඳගෙන හිටියයි කියලා හිතන්න භාවනා වැරදුනා කමන්නේ. ඒ කාලය තුළද කයින් කිසිම අකුසල කර්මයක් වෙන්නේ වචනෙන් කිසිම අකුසල කර්මයක් වෙන්නේ අදුගණී පැය පුරා අපිට සුද්ධ වශයෙන් කියන්න පුළුවන් මේ පැයේ භාවනා ගෝත සිල්ලකයි. අපි දවස් 7ක් හිටියයි කියලා මෙත මේ අපි මුළු ජීවිතේම ඉතාම පිරිසිදු කමක් කරපු දවස් 7ක් කියලා කියන්න පුළුවන් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මෙහෙම ඉන්නකොට කිල් කඩන්න විදියක් නැහැ. අනිවාර්යයෙන්ම රකින්න. මොකද මේ මතු මතේ අතිරේක ලාභයත් වශයෙන් තමයි අපිට සමාධි ප්‍රඥා ලැබෙන්නේ. ඒ නිසා හැම පරියන්කයකදීම සීලය සිහිපත් කරගන්න හැම වෙලාවකම තම තමන්ගේ සීලය අදිෂ්ඨාන කරන යන්න ගියොත් මෙහෙන් එළියට ගියත් මොනම කරදරයක් ආවත් නාත කරන ධර්මයක් විදිහට සීලය රැකගන්න. නමුත් එතනින් නතර කරන්න එපා. එවැනි සීලවන්තයෙක් විසින් කළ යුතු ඒ සමාධි භාවනා ප්‍රඥා භාවනාව. ප්‍රසමාදීව සතිමත්ව ගත කරන්න පටන් අරගත්තොත් මේක ඒකාන්තයෙන්ම අපේ ජීවිතය ඉතාමත් වටිනා කාලයක් බවට පත් වෙනවා. එවැනි කාලයකට අවශ්‍ය කරනා වූ සීලය රැකලා සීළු දිනාට මේ නාත කරන ධර්මයේ නාත කරන ශක්තිය ලැබිලා මේ දවස් ඇති උපරිම ප්‍රයෝජන ගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මම මෙතනින් නැත කරනවා. සීළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ඉඳා අපි පැයකුත් විනාඩි 15ක් විතර කල් අරගෙන තියෙනවා මේ සීලය පිළිබඳව මතක් කරගන්න. ඉතින් ඒ සම්බන්ධව කාටරි කියන්න කරන්න දේවල් එහෙම නැත්නම් පැහැදිලි වෙච්ච නැති මොනවාක් කියනවනම් මේ ප්‍රශ්න ස්වරූපයෙන් ධර්ම සාකච්ඡාවක් මේ ස්වරූපයෙන් මතු කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එතකොට අපිට පුළුවන් මේ දැන් ආසන්න මතකයේ තියෙන මේ ගැටලු මොනවාර තියෙනවා නම් මෙතනදීම විසඳලා ඉවර කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස දුසිල්වන්තයා වයසට යනකොට යමක්කමක් කරගන්න බැරි වෙනකොට ඒ මිනිසයා කරපු දේවල් ගැන පසුතැවිලි වෙනවා කියලා අපි අපි ඔබ වහන්සේකින් ඇහුවා. නමුත් මම දැකලා තියෙනවා සමහර කොට්ටාසයක් ඉන්නවා. ඒ ඇත්තෝ මැරෙන්න තරමටත් වයසට ගිහින් ඒත් ඒක සතුටින් ඒකෙම ගැලිලා කටයුතු කරන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ දුසිල්වත්කම තිබුණාට යාට ඒකේ විපාක වාරයක් ලැබෙන ගැතියක් පේන්න නැහැ. මනුෂයා ඒකේ සතුට ජීවත් වෙනවා. ඒකම විනෝදයක් කරගෙන ඉන්නවා. උගාක් වෙලාවට අර සස්සත දිට්ඨිය කියන කර්මේ සහ කර්මඵලයේ කියන අදහන් නැති පිරිසක් ඉන්නවා උච්ඡේද දිට්ඨිය. උච්ඡේද දිට්ඨියේ ඉන්න කට්ටියගේ මතය තමයි ශ්‍රීනංකත්වා ගෘතම් පිවිත් කියන්නේ. ශ්‍රීනංකත්වා ගෘතම් පිවිත් කියලා කියන්නේ මේ ලෝකෙව හොඳ දෙයක් කරුවට හොඳය නරක කරුවට නරකය කියලා එහෙම එකක් ඇත්ත නෑ මේක මේ සදාචාරයක් ඇති කරන්න දේශපාලනඥයෝ දාපු නීතියක් ඒව බොරු ණය වෙලා හරි කවන්නේ ගිතෙල් දීපල්ලා ඔය ණයක වන්න උඹලා ඉන්නේ නෑ ණයක වන්න වෙන්නේ වෙන කාට හරි ඒ නිසා හොඳින් හරි නරකින් හරි සැප විඳපල්ලා ධාර්මික උනත් අධාර්මික උනත් සැප විඳපල්ලා කියන එක මම ආපාන කතියක් කියන්නේ ඒකට අපි කියන උච්ඡේද දිට්ඨිවාදී කියලා. ඒ උච්ඡේද දිට්ඨිය කනට කිසිම දෙයක මේ වගකීමක් නැහැ. මම මේක කිව්වොත් මට මේක ප්‍රතිඵල එනවා මගේ දරුවන්ට ප්‍රතිඵලයි කියලා වගකීමක් නැහැ. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා ඉන්නේ තනිතරම අර ඇස්සහිච්ච ස්වරූපයක. ඉතින් අපේ අර ලොකු සාමෙන් කියන කාලේ නිකන් ඒ කිට්ටුවෙන් යන කතාවක් කතා කරලා තිනවා අපිට පේන්නේ අසුචි වලක් දැකපුවාම හරි අකුලක්. අසුචි වලක් දැකපුවාම හරි කියන්නේ දැක්ක එකක් නරකක් කියලානේ. නමුත් ඒ අසුචි වලේ ඉන්න පණුවෙක් ගත්තාම ඌ හරි ජොලියේ ඉන්නේ. අසුචි වලේ ඉන්න බණේ කවදාකවත් මේකෙන් නැගිටලා නාල හොදන්න වෙලා මම පිරිසිදු වෙන්න ඕනේ කියලා හැඟීමක් නැහැ. ඉතින් ඌ ලොකු අසුචි කැල්ලක් හම්බ වෙච්චාම උඩ තම තම සන්තෝෂව මට ලොකු කැල්ලක් හම්බ වෙනවා කියලා. ආනේ තමයි කියන්නේ. ඉතින් අපි දන්නවා මේක මේ සුචි දෙයක් නෙවෙයි අසුචි දෙයක්. නමුත් ඌ ලොකු ලොකු සතුටක් ලොකු අසුචි කැල්ලක් හම්බ වෙච්චාම අන්‍යෝ જાතියක් මේක ඉන්නවා. ඒක අර මූලික වශයෙන්ම ඒ අත්තන්ගේ ඒ දර්ශනයට පොහොර දාන මේ පසුබිම තමයි උච්ඡේදවාදී. උච්ඡේදවාදී කියලා කියන්නේ තමන් කරන දෙයට තමන් වග වෙන්නේ නැහැ. වගවීමක් නැහැ. නැත්තම් අපි සාමාන්‍ය කියන හේතුඵල ධර්මයක් මේ ලෝකේ නැහැ. මුදින් හරි නරකෙන් සැප විඳපල්ලා කියන්නේ. අපි සාමාන්‍ය සිංහලද කියන්නේ කපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන જાතියක්. ඒකන්න මේ වගේ ධර්මයක් කිව්වොත් එහෙම සම්පූර්ණ හිතව මොකටද මේ අහ කියන මේ ඌ ඇඳකට දාගෙන මේ අනවශ්‍ය කටුගයක් වගේ කුරුසි ගහලා ඇන ගන ගහගත්තොත් මොකටද මේව පටවගන්නේ දුලි හිත බලන්න මම අවුරුදු 25ක්ම හිටියේ එතන අවුරුදු 25 තුලම මම අභියෝග කරා ඕන කෙනෙකුට මම මේ කරන වැඩ නරක වැඩ තේරමත් කරනවා බලපං මම ජොලි ඉන්නවා පුළුවන් නම් නෑ කියපන් දැන් නිදර්ශනයක් වශයෙන් මට කිව්වොත් එහෙම කවුරු හරි ඒක අවශ්‍යවල මම උන්ට බත් කාලා හොඳ සිගරට් අපි බින්න වෙලාවදී සිගරට් බොන්නේ කියලා. මොකද උඹට කන්නේ නෑනේ මම හොඳට බත් කාලා පස්සේ සිගරට් එක හොඳට බඩ දිරනවා. උඹට පිළිගන්නේ උඹට නෙවෙයි මට නෙවෙයි පිළිගන්නේ. උඹට කවුරක්වත් දෙන්නේ නැහැ කතා කරන්නේ. මම දැන් දන්නවා ඒක නිකන් මේ දක්ෂකමක් නෙවෙයි ඔලොමලකමක්. එතකොට කියන්නේ අර මේ කර්මේ සහ කර්මඵලයේ අදහන ගතියක් නෙවෙයි. දැන් සෙල්ලක්කාර ගතියක් නමුත් ඒක සර්වඥාන්සේ දෙනවා ඒකට හොඳ මේ තර්ක ක්‍රමයක් උන්වහන්සේ සඳහන් කරනවා මේද මේක නෙමෙයි ඔප්පු කරන්න බෑනේ අපිට. අපිට කියන්න බෑනේ සස්වත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය වැරදි එකක් කියලා අපිට මොකෙන්ද පෙන්වන්නේ. එයා ගරු කරන්නේ ඒක. මොකද සර්වඥාන්සේ කියනවා බැරි වෙලාවත් කර්මේ සහ කර්මවලේ ක්‍රියාත්මක වෙන පරිසරයක් තිබුණොත් නරක ලක්ෂණ දෙකක් හම්බ වෙනවා. අනුන්ට කරදර කරලා දෙනවා, Tamanටත් නරක විපාක ලැබෙනවා. ඒ වගේම ඒක නිසා ඒ පුද්ගලයාට යම් කිසි විදිහකට කර්ම සහ කර්මඵල ක්‍රියාත්මක වෙන ලෝකයක් නම් අනිවාර්යයෙන්ම පශ්චාත්තාප වෙන්න එකක්. දෙක එහෙම නොවුනත් කර්ම සහ කර්මඵල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා හිතමු. එහෙම නොවුනත් මේ ජීවිතයේ වශයෙන් නරක නොකර ඉන්නවනම් ඒ මනුස්සයාට එතනත් ආනිසංසයක් තියෙනවා. ඒකත් නාස්තියට යන්නේ. කියලා බොහොම ලස්සන තර්කයක් පෙන්නලා දෙනවා. කර උච්ඡේදවාදීම කියලා හිතමු ලෝකේ යථාර්ථය. ඒ වුණත් හානි කරන්නේ නැතුව අනින් තහණු කරන්නේ නැතුව ඉන්නේ කොහොඳයි. කර්මස කර්මඵලයේ තියෙනවා අනිවාර්යයෙන්ම නරක ප්‍රතිඵලත් විඳින්න වෙනවා. මේ නිසා කොයි තර්කෙට දැම්මත් Tamanට දැන් වශයෙන් හෝ මත්තට හානි වෙන දේවල්ට අපි අකුසල කියනවා. නොකර ඉන්නේ කොහොඳයි. ඉතින් ඇත්තටම කියනවා නම් ඔය තාක්ෂණයෙන් අපිට පෙන්නපු ඉතාම භයානක තනක් ඔය. නවීන තාක්ෂණයෙන් අවුරුදු 200ක් අපි රවට්ටුවා. ඒකට තමයි විද්‍යාව කියලා අපි කියාගෙන හිටියේ. ඒ විද්‍යාවෙන් කලේම සදාචාරයේ පොඩ්ඩක් අයින් කරගන්න. විද්‍යාවේ කිසියම් තැනක සදාචාර කතා කරන්නේ නැහැ. ඒක නිසා ඒ අත්තු කිව්වේ මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් මේක ඒකාන්තයෙන් බොත්තමත් අද කිරීමේ මේ සැප ලැබෙනවා කියලා කියනවනම් මොන දෙයියොද? මොන කර්මයක්ද කතා කරන්නේ? මෙන්න බලන්න. ඉතින් අපි දිගට අවුරුදු 200 කෑවනේ ඔබ. කෑවට පස්සේ තද කරපු තද කරපු බොත් මේ වෙලා තියෙන මොකද්ද පරිසර දූෂණයයි චිත්ත දූෂණයයි. දැන් අද අපිට ඒක ගොඩ ගන්න බැරි මට්ටමට ආවට පස්සේ තේරෙනවා විද්‍යාවට කැවුත්තක් නැහැ. හાર્ට් එකක් නැහැ. විද්‍යාවට සදාචාරයක් නැහැ. දැන් වගේ කියන්නේ බෑ. මම නිදර්ශනයක් වශයෙන් කියනවා මේ පැත්තට ගියාට පස්සේ තරහ වෙන්න එපා කිව්වට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී දිගටම පත්‍යම් තියෙනවා. බෙහෙත් බිලා බෑ පත්‍යම් තියෙනවා. පත්‍යම නැත්තම් ගුණේ දෙන්නේ. ඉංග්‍රීසියේ දෙකම පත්‍යම් මොකොත් ඕනේ මේක ස්පිරිට් දෝන කරන්නේ පෙත්ත දෝන කරන්නේ උදේට එකයි හන්දෑට එකයි ගන්න පත්‍යම් නැතුනට කමන්නේ. මිනිස්සු ආයුර්වේ බෙහෙතෙන් අයින් වුණා. ඍතු ගුණෙන් අයින් වුණා. අයින් වෙලා බෙහෙත් පෙත්ත බීජවල අන්තිමට සයිඩ් ඉෆෙක්ට්ස් ආවට පස්සේ දැන් කියනවා යට්‍රොජිනික් කියලා බෙහෙතින් හදගත්ත ලෙඩේ මොකෙන්වත් නැතෝ කරන්නේ. සදාචාරෙමුත් අයින් වුණා, බෙහෙතෙමුත් අයින් වුණා, Tamange කය අඳුරන්නේ නැහැ. ડોක්ටර් ඉන්ජෙක්ෂන් එක ගහනකම් බලන් හිටියට පස්සේ අන්තිමට මොකද ඉතිරලා තියෙන්නේ දැන් වග කියන්න වෙලා තියෙනවා ඉංග්‍රීසි වෙදකමට මේ මිනිස්සයා සදාචාරයේ ස්වභාව ධර්මෙන් ඈත් කරා. මේක කවදාකවත් ආයුර්වේදෙන් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපි අර පැරණි ආයුර්වේදේ වැරදිලා හරි රැකිච්ච නිසා අපිට විකල්පයක් අද තියෙනවා. මෙන්න මේ වගේ අන්‍යව චක්‍ර කරකේ. වරින් වර වරින් වර උච්ඡේදයට දුවන චක්‍ර එනවා. ඒක චක්‍රයක් තමයි කාම ලෝකයට උදව් කරපු මේ විද්‍යාත්මක ලෝකේ. අවුරුදු 200ක් අපි වරද්දාගත් නව තාක්ෂණය. නමුත් අපි ඉන්නේ ලංකාව වගේ මිනිස්සු නරක තාක්ෂණයට කට අරගෙන තමයි. ඒ මොකද අපි තාම දන්නේ නැති නිසා. නමුත් දිනු ලෝකයේ ඉන්සස්ම කට්ටිය තේරම දන්න නව තාක්ෂණයේ විතර මිනිස්සයා කාබාසිනියා කරපු මිනිස්සයාගේ නිර්මාණ ශක්තිය කෙලසතු මිනිස්සයා ආපස්සට අරපු දෙයක් ඇත්තේ නැහැ කියලා. ඒ තරමට හරවන්න බැරි තරමට ගිහිලා තියෙනවා. අපිට දෙක පැත්තක් තියෙනවා. එකක් තමයි අපි නව තාක්ෂණයට ගියේ නැති නිසා යම් යම් සදාචාරාත්මක සහ සංස්කෘතික ගැටලු අපේ පරිසරයේ ඉතුරු වුණා. අපිට යන්න තැනක් තියෙනවා. නව ලෝකේ මොකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ නව තාක්ෂණය විතරයි. සම්පූර්ණ යාන්ත්‍රික මනස වගේක් ඉන්නේ මොන විදිහකට වෙනද? ඉතින් ඒගොල්ලන් දැන් හැරලා බලන්න තියෙන ආශයක්ේ විතරයි. ඊට පස්සෙන් ගිය කට්ටිය. අපි ගිය බැරිකමද? නමුත් ඉතුරු වෙලා තියෙන ගොඩක් අපි ළඟ තාම කෙලසිච්ච නැති ප්‍රභාව. අන්න වගේ ඔය උච්ඡේදවාදයට ගියාට පස්සේ ඒක මේ කොළමලයි. ඒක අම්මා තාත්තා කියන දේ අහන වඩාගෙන යනවා. හැබැයි ගිහිල්ලා බට්ටා යහට පැද්දිලා අප් වෙන වෙලාවක් එනවා. මේ වෙලාවට තියෙනවා මේක yaadෙන්නේ නැහැ කාලයකට ඇත්ත. නිසා අපි ඉන්නේ අද තාමත් හැම පැත්තෙම තීරණාත්මක දැනක නව තාක්ෂණයෙන් බැලුවත් පරිණාමයෙන් බැලුවත් එනතම් භාවනාවේ විපස්සනාකින් බැලුවත් මොකද්ද මේ 아무තු ආරක ඉන්නේ අපි. මුදුවට මේක දිහා සංවේදීව බලන් හිටියොත් තේරෙන පටන් අර ගන්නවා මේක තමයි මනස මේ විද්‍යාඥයෝ කියන මේ තුන්වෙනි වේව් එක කියලා. මේ තර්ඩ් වේව් එක යන්නේ කියලා. අන්තිමටම ගිහිලා හොඳටම තාක්ෂණය දියුණුවලා අපහු වෙනවා. ඔක ඇට්ලැන්ටික් වල දෙවෙනි එක තිබිලා තියෙනවා. අපි ඉන්නේ මේ තුන්වෙනි එකේ. ඒක නිසා මේ කට්ටියට පුළුවන් දැන් ප්‍රෙඩික්ට් කරන්න. මේ යන කට්ටිය මෙහෙම ගියාට පස්සේ අප වෙනවා. එනකොට මේ මේ ලකුණු තියෙනවා. යනකොට මේ මේ ලකුණු තියෙනවා කියලා කියනවා. ඒක මේ සදා හැම මේ චක්‍ර බව දන්නේ නැති එකන හිතනවා මේක ඒකාන්ත වැඩක් කියලා. කද්දාකත් ඒකාන්ත. එහාට ගියොත් සබව මෙහෙට එනවා. වරින් වර උච්ඡේද වෙනවා වරින් වර සාස්වත දෙනවා. මේ දෙකේදී උච්ඡේද දෘෂ්ටි තමයි යෝ කියන්නේ අපෝ උච්චර පව කරලා හිතට මට කිසි පාඩුවක් නැහැ. මම හොඳට මගේ ජීවිතේ හොඳට යනවනේ. ඒ ඒ කියන එකේ අනකොට කියවෙන්නේම ධර්මතාවයේම ශ්‍රී ලංකත්තා ගෞතම් පීවෙත්. ඒකයි මේ මේ වගේ පිළිදෙකට ඔප්පු කරන්න ගහපා දෙන්න දෙයක් නැහැ. මේ වගේ පිළිසොල තියෙන ඒ වගේ මන්තිමන්ත අන්තර නෙවෙයි. නමුත් මේක දැනගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් ඒගොල්ලෝ අඳුර බාගෙන අපිට කොටි පෙන්වන්න එනවා. මොකද තා හොඳයි බොහොම හොඳයි. ඒ ගන්න ප්‍රශ්නයක් නැහැ. අපි අපි පාරේ අපේ වැඩේ කරගෙන යන්න. තමයි ඇට්ලන්ටික් විගේ යෙවෙන අවස්ථාවකදී පොඩ්ඩක් තමයි ඒ යුගයක් තිබිලා තියෙනවා මේ අවුරුදු 35 40 කට ඉස්සෙල්ලා මම මේ පොත් කියවුවා කියන්නේ ඒ යුගයේ සම්පූර්ණ අදට වැඩිය තාක්ෂණික දියුණු යුගයක් ඒ කාර්ය කරපු ගොඩනැගිලි ටිකක් දැනට ඉතුරුලා තියෙනවා මේ රතු ඉන්ජින් මොදේ අට්ලාන්ටික් සාගරේ තැනක ඒ ඒ ගොඩනැගිල්ලක ඒ මවල හදලා තියෙන රූපයක් මොනම දොඹකරයකවත් උස්සන්නව කපන්නවත් බැරි. තාම මේ මොහොත යට යට වෙච්ච එකේ තාම ඔය සීගේ උඩට ගියාම සීගේ යට ප්ලෑන් එක පේන්නේ. නටබුන් අර සීගිය මේ විහාරේ ඒ වගේ පේන්න තියෙනවා. ඒක ගොඩනැගිලි හිතා ගන්න බෑ. ඒ කාලේ පිවිලා තියෙන්නේ දැන් කියනවා ඥානය කැට කරන්න පුළුවන්. දැන් ඥානය දැන් අපි යම් යම් ක්‍රමවලට දැන් ඉස්සට රෙඩිය සංවේදනය වෙනවනේ. ඒ ඥානයේ රටේක ස්වරූපේ නිකන් ප්‍රිස්ම එක ස්වරූපයක් වගේ තියෙන පුස්තකාලවලදී ඥාන කැටකල එකක් ගිල්ලට පස්සේ එයාට ඥානය දෙන්න පුළුවන්. ඒ වගේම යුද්ධ කරලා නැහැ. චිත්ත ශක්තියෙන් හතුරා සීමාවෙන් එහා නැත කරගෙන ඉන්න පුළුවන් භාවනාව යන තාක්කල් චිත්ත ශක්තිය යනකන් සතුරට එන්න බැහැ. දුර්වල වෙච්ච ගමන් එයා එතනින් කඩානවා. එහෙම රැකිච්ච දෙක තියෙන ඉතින් එහා පැත්තේ අසුරේ වගේ જાතියක් ඇතුළේ කොට නිතරම මේ රාජධානීට එන්න හදලා තියෙනවා. ඇතුළේ ඉන්න කට්ටිය භාවනා ශක්තියක් වයිසින් ඉඳලා තියෙනවා. ඉතින් ඒ මේ ලකුණු හොයලා හොයලා හොයලා ඒ කා ඒ වගේම ආයසරයක් තාක්ෂණීය ඉහළට ගිහිල්ලා ඊට පස්සේ මොකකින් කැඩුනද කියන්නේ බැහැ. එච්චර දිනුනෙච්ච තාක්ෂණික හැදිච්ච ක්‍රමය හොයන්න බෑ. දැන් මේ ආපෝසරයක් අපි මේ මේ තාක්ෂණයේ කඩා බෙද වැටලි ආපහු එන බව ඔය සාමාන්‍යයෙන් 92 3 වෙනකොට කියන්න පටන් ගත්තා. මේක අනිවාර්යයෙන්ම ඉස්සරහට යන මේ කැඩෙනවා. කැඩලා මේක ආපහු එනවා. ඊට පස්සේ උදා නිදර්ශනයක් වශයෙන් කිව්වා අද ලෝකේ තියෙන විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය යටතේ කැල්කියුලේටර් හදලා තියෙනවා, කම්පියුටර් හදලා තියෙනවා, සෑම දෙයක්ම බොත්තම් තද කිරීමෙන් හරියන්නේ. නමුත් මේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රය හෙල්ලුනොත් ওই පද්ධති සේරම ඉවරයි. ආයේ 1 2 3 4 කියන්නේ. යම් කිසි කෙනෙක් කැල්කියුලේටර් පුරුදු වෙලා ඉන්නවනම් ඒ මනසට ගණන් බැරිද? ඔතට පරණ ඉලක්කම් ක්‍රමේ දන්න මිනිහට පුළුවන් වෙනවා කියලා. විද්‍යුත් චුම්බක ශේෂ්ඨය අනිවාර්යයෙන්ම හෙල්ලෙනවා කියනවා. මොකද මේ ලෝකයේ උණුසුම් වෙනකොට උඩ තියෙන අයිස් කැප් එක දිය වුණොත් ඒක හැඩේ වෙනස් වුණොත් අපි වෙන කක්ෂයකට පනිනවා. විනාශයක් වෙනවා. ඉතින් අපි යන්නේ වෙන විද්‍යුත් චුම්බක ශේෂ්ඨයකට. එතකොට මේක අහන්නේ නැහැ. ඔය එක ප්ලේන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒක ඒක කැල්කියුලේටර් එකක්වත් වැඩ කරන්නේ ආයෙ පයින් යන්න වෙනවා. ආයෙ එක දෙක කියන්න වෙනවා. ඉතින් මේ මිනිස්සුගේ පාන්නේ නෙවෙයි කියන්නේ. වෙන්න පුළුවන්. මම මේ කියනවා උඟක් කරන්න මට. ඉතින් ඒ වගේ සෙල්ලමක් කොයි දිසලා ගිහිල්ලා වේව් එක ඇවිල්ලා තියෙනවා. මේ තර්ඩ් වේව් එක ගිහිල්ලා දැන් මේ ආපහු ආපහු සම්ප්‍රදාය දිහාට අර ස්වභාවික ක්‍රමවලට ආපහු එන වෙලාවක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ විපස්සනාවේ ගොඩි නැගී හිටීමක් වෙලා තියෙනවා. ඒ විද්‍යානුකූල ඉදිරියට යන වෙලාව නම් අපි මේ පිස්සෝ ටිකක් මේ අපරාධ වටිනා වෙලාවක් අරගෙන මේ පැත්තකට වෙලා අතක් උඩ අතක් තියාගෙන ඉන්නවා. ඊට වැඩි කොච්චර වටිනවද මේ මොනවා නිෂ්පාදනය කරනවා නම් කියන කාලයක් තිබුණේ. නමුත් දැන් නිෂ්පාදනය කරපු ඔක්කොම කියනවා පුළුවන් තරම් දවස් විනාඩි 10ක්වත් ආනාපානෙ කරද්දී කියලා. මතකද කමල් මහත්තයාට කොන්ෆරන්ස් එකට ගිහිල්ලා ඉවරලා කමල් මහත්තයා මට ඇවිල්ලා කිව්වේ අද තියෙන මේ අසහනෙට හැම ඉලන්දාරියෙකුටම නන්දසේන රත්නපාලයා කිව්ව මහත්මයාට කිව්වයි කියලා. අනේ තම තමන්ගේ වැඩක් වශයෙන් දවසට විනාඩි 10ක්වත් ආනාපාන සතිය වඩන්න මේ තියෙන මේ ටෙන්ෂන් එක වස්ස ගන්න. ඒ නිසා මේ අපි ඉන්නේ හරිම මේ ඔය දෙකේම ලකුණු පෙන්වන තැනක. හැබැයි හරි අවදියෙන් ඉන්න ඕනේ. අවදියෙන් ඉන්නවා කියලා කියන පොත්පත් කියවලා ලැබෙන සාක්ෂි නෙවෙයි. භාවනා කරලා අපි නිතරම සතියෙන් ඉන්නවනම් මෙන්න මේ මේ මේ නෙට්වර්ක් එකට අපි අහු වෙනවා. ඒ ඉන්න වැඩ කරන කට්ටියට සම්බන්ධ වුණාට පස්සේ තේරෙනවා මේ අපරාධකාරයන් අතර වෙනම මේ සම්බන්ධතා තියෙනවා වගේම භාවනා කරන උත්තරයන් අතර වෙනම network එකක් අරගෙන ඒක මොනවද කියන්නේ ජාලයක් ඒකට සම්බන්ධ වුණාට පස්සේ පුදුම සතුටක් එන්න පටන් ගන්නවා අනේ බුදුහාමුදුරු ඉන්න කාලේ කොච්චර මේක තියෙන්නේ නැද්ද අපිත් දැන් මේ කරන්න හදන එක නේද කියලා හොඳ පැත්තකුත් තියෙනවා මේ කර්ණාගේ මොකද ලක්ෂණ තියෙනවා ඒක දෙපැත්තෙම තියෙනවා නරක කරන අය නරකටම යනවා. හොඳ කරන අයගේ මම ඔය ඇවිදින්නේ ඇවිදින්න පටන් ගත්තට පස්සේ මට තේරෙන පටන් අරගත්තේ මම ඉස්ලාම කෝට්ටේ ඇවිල්ලා බණ කියනකොටම මම හරියම අකමැති වුණා එළියට වෙච්ච එක කියලා. අපරාධය හිය ඇසේ ඉතන හොඳයි කියලා. මොකද අසුරු කරගෙන යනකොට මට තේරෙනවා මේකේ 120ක් 30ක් පොලිසියලා. 20ක් 30ක් ලෑස්තියි. හැබැයි ඒගොල්ලන්ට පොඩි මේ කොකා ගැසිල්ලක් මේ සේෆ්ටි කැච් එක පන්නලා දෙන්න. උන්ට ගොඩක් පයි. හිතාගන්න බෑ මේ කවුරක්වත් මේ අරණ්‍ය ගත වෙලා මේ තපස් වගේ නෑ නෙමෙයි. උන්ට කාර්ය බහුල ජීවිත ගත කරන භාවනාව. ඊට පස්සේ පිටරටවල ගිහලා කතා කරනකොට මම දැක්කා ඒක හිතාගන්න බැරි පිළිසක් ක්ලාස් එක. හැබැයි ඕගොල්ලන්ට හරියට කියලා දෙන්න ඕනේ මෙන්න මෙතනයි ඉර වෙලා තියෙන මේක අයින් කරුවොත් හරි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කොයි කොනක හිටියත් ලෝකේ මොකද්දෝ ජාලයකට සම්බන්ධ වෙනවා. good vibrations එක එක එක සම්බන්ධ වෙනවා. නැත්නම් අපි මේ කොයි කොයි ඉන්න පළාත්වල මිනිස්සුත් මේ අපිට මේ මේ ඇවිල්ලා කරන තියෙන ඇතිකම සමාජය ඇති කරලා තියෙනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ එතෙන් හරියට මේ ජාත්‍යන්තර වශයෙන් එන්නේ ඒ සංසේ නිතරම කියන්නේ උඹලා මේ භාවනා කළා උඹලා උඹලාගේ අතවල වලට යනවා. ඊට පස්සේ පිල්ලේනාකම කියලා එකක් තියෙනවා. ලේනාය කොහිගියත් එකතු මේ වගේ ධර්ම ඥාතිත්වය කියලා එකක් තියෙනවා. ධර්ම ඥාතිත්වයේ ලේ බවටපත් වෙන්නේ සතියේ. යම් කෙනෙක් සතිය වඩනවා නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ධර්ම ඥාතිත්වයට උදව් කරනවා. අපි කොයි තුත්තු පොඩි හිටියත් කොච්චර දුර හිටියත් අපි එකිනෙක අතර සුවසේවාවාදී මෛත්‍රී ප්‍රාර්ථනාව ඇති පුදුම සම්බන්ධයක් ඇති වෙනවා. ඒක මේ අපි ලොකු සාධින කාලේ කිව්වේ යම් වෙලාවක ඒ සතිය තුලින් අප්‍රමාදය තුලින් අපේ ඥාතිත්වය ඇති වෙනකොට ඒක පෙර කළ විපාක පෙර කළ හොඳ කුසල කර්මයක විපාක අවස්ථාවක්. එතකොට තේරෙන්නේ නෑ ඒ වගේ. එයිම කේස ඉබේම ඥාතිත්වයක් තේරෙනවා. ආරස්සාවක් තියෙනවා. මේ පිටු මට අහේනියක් කරන්න මට කන් ටිකක් දෙයි. කියලා ඥාතිත්වය තේරෙනකොට කියරුම් ගන්න කියනවා. මේ පින් කරන වෙලාවක් නෙවෙයි. පෙරකල විප පිනක විපාක අවස්ථාවක්. මට ඉස්සල්ලාම මෙහෙන් ගියාට පස්සේ ඒ ඥාතිත්වය තේරෙන්නේ පන්දිතරා. કોઈ රටින් කවුරු ආවත් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක භාවනා කරනකොට ඊට පස්සේ කැඩලා යන බව දන්න හොඳටම. ඒකට පුදුම ලෙන්ගතුකමක් එනවා. පුදුම ලෙන්ගතුක කිසිම භාෂාවකේ සම්බන්ධයක් නැහැ. සමාජට මහායාන බුද්ධ ආගමේ සමාජලට වෙන ආගම් වල අය පුදුම ලෙන්ගතුකමක් එනවා. ඉතින් ඒක දැන් මෙහි ඉඳලා බලුවට පස්සේ ඒකම සම්බන්ධයක් කැඩලා තියෙනවා. ඔති 20ක් ඇසුරු කරන නේද ඒව අලුත්ින් ගත්තා. අවසර හම්බුනේ සමාධි ප්‍රඥාවට යනකොට සම්පූර්ණයෙන් සීලෙ මුකුත් මට්ටමක් කියනවා කියන්නේ පංච සීලෙ සීල දසින් කිසිම තැනක මහදීතාට මුළු ත්‍රිපිටකයෙන් බලලා කියනවා කිසිම මේ සීලේ පිළිබඳව එහෙම කියලා දීලා නැහැ. ඒ කියන්නේ පංචිල් පද පහ රකින්න ඕන නැත්නම් පංචිල් පද අසුමානයක් රකින්න ඕන අට සීල් රකින්න ඕන දසී මොනම දෙයක්වත් නැහැ. දැන් ওই සම්බදාටිකයා කියලා බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ කොසල් රජුරන්ට හම්බුණ හොරු 500ක්. කියන්නේ දාමරික හොරු. පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ රාජාන හැටියට මරන්නයි කිව්වේ. නමුත් මරන්න කවුරුත් 500ක් මරන්න යන්ත්‍රයක් තිබුණා. ඊට පස්සේ කව කවුරු හරි මේ 500න් එක්කෙනෙක් ඉදිරිපත් වෙලා අනෙක් 500 මරනවා නම් අනෙක් 499 මරනවා නම් එයාටම ජීවිත දාන දෙනවා. කියන්නේ මේ කට්ටිය ලව්වා මේ කට්ටිය මරවන්නේ. ඒකකොට හොරු කරනකොට අන්තිමටම සම්බන්ධ වෙච්ච එකක් කිව්වා මම කරන්නේ. පරණ කට්ටිය අතර සහෝදරකමක් තිබුණා. අන්තිම සම්බන්ධෙච්ච හැංගීමක් නැහැ. ඉන්නේ බාරගත්තා. බාරන්න අර 500 499 කැපුවා. සපතර රජුරෝ කිව්වා එන දුර ඊට පස්සේ අලුගෝසෙන ඉලේ ගන්න කියලා. ඉතින් අලුගෝසෙන ඉලේ පත්‍රා. ඉතින් දිගටම යා කෙරුවේ බෙලි ගන්න. හැබැයි අන්තිම වෙනකොට මෙන්නට එකපාරෙන් බෙල්ල කපා ගන්න බැරි වුණාලු වයසයි. ඉතින් අර මිනිස්සු කපන මිනිස්සුන්ගේ ඇද ඇදලු කපයි. ඊපස්සේ මිනිහට පැන්සොන් අරලා. පැන්සොන් අරලා ගෙදර ගිය දවසේ මිනිස්සයා හොඳට කිරිබතක් වුලා නාලා කිරිබත කන්දලා හැප්පෙන වෙලාවේදී සාරිපුත්තු සාංශ බින්ද පාත වගේ. ඉතින් ඇගේ ඉස්සරහ හිටගත්ත නිසා මිනිස්සු ගිහලා බත් පිටක් දීලා තියෙනවා. සාරිපුත්තු සාංශ ගියප්තාවලු මට ගේ ඇතුළටම ඇවිල්ලා මේක වළඳන්න හම්බ වෙනවනම් හොඳයි වගේ ඒ ප්‍රයෝගයක් කරා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ගෙට වඩින්නේ. ආසන කාරියකට දීලා වතුත් ටිකක් දීලා දාහනේ බලන්නට ඇවිල්ලා. දාහනේ බලනකොට පස්සේ රාජපුත්තු සාංශ කිව්වා අපිට මේ වගේ උපස්ථානයක් කෙරුවොත් තියෙන බණක් කියන එක කළ යුත්තක්. ඉතින් අපිට දානයක් දුන්නාට පස්සේ පස්සෙන් බණ ටිකක් කියන්න ඕනේ. ඉතින් එයා මහත්තයා කිව්වා <laughs> ස්වාමීන් වහන්සේ මම මේ අලුගෝසිය. මම කවදාද මේ දාන සීල භාවනා දන්නේ නැහැ. ඉතින් ඔබ වහන්සේ ඒකේ ඉතින් සාරිත්‍රය නම් ඉතින් ඉතින් කරන්න කියලා මෙයා වැඳගෙන ඉන්නවා. ඉතින් සරුවචනාගේ රාජපුත්‍ර සාන්දේ බණ කියනකොට මෙයාසා යහට ඇඹරෙනවලු මෙහාට ඇඹරෙනවලු දැන් මේ සීල ගැන කතා කරනකොට මෙයාට හරි අමාරුයි. අයි මොකද කරලා තියෙන කියන්නේ හැමදාම මිනි කපන එකනේ. මිනිහ නෙමෙයි මිනිස්සු කපන එකනේ. සාරිපුත්‍රයන් බුදුහාමර මොකද කියලා. මොකද සමාජයට ස්පාසු දෙන්නේ මට මේ උභාන්ත මේ කියන දේවල් මේ ගෙදෙට්ටවත් මටවත් ගැලපෙන්නේ නැහැ. ඒකට හේතුව මගේ ජීවිතේ සදාකාර නැහැ. මම එහෙම නැහැත්ලා නැහැ. මේ සාරිපුත්‍රයන් මොකක්ද දෙනවද මොකද කියලා මේ ස්වාමීන් වහන්සේ ඉතින් කියන්න බැරිමයි අවුරුදු 55ට පැන්සොම් ගියේ 55 වෙනකම්ම ගෙවි ওই ටික තමයි මොකද්ද ගෙවුවේ? රජුරෝ තීන්දුව කරන කට්ටිය බෙල්ල කපුවා. මොකද ඉතින් ඔබ වහන්සේ කියන විදිහට ස්වාමීන් වහන්සේ මේක මේ මේ නොකල යුත්තක්. සාරිපුත්තුලා දැවවලු උපාසක මහත්තයෝ චේතනාව ඔබතුමාගේද කාගේද කියලා. මරන්න ගන්න චේතන අනිවාර්යයෙන්ම මට මේ මිනිසුත් එක තරහක් නෑ මගේ චේතනාවක් නෑ ඒක රාජනීතිය හැටියට මම කපන්නේ. ඒක මිසක් මම කැපුවේ නෑ. ඉතින් බලනකොට ඔබතුමාගේ නෙවෙයි චේතනාව. අනන්ත පාරට එතනින් ක්ලීවේජ් එක දැක්කා. මගේ නෙමෙයි චේතනාව. මට මේ රජ්ජුරු කියපු නිසා මට පැන්සොන් මට ක්‍රියට මං වැඩ කෙරුවේ කියලා. ඉතින් ඇහුවා. නෑ බුදුරජාණන් වහන්සේ කියන්නේ චේතනා හම්බෙච්ච එක මං වදාන්නේ. උඹට කර්ම වෙලා නෑ. චේතනා නෑ. මුලියට සද්ධාාවක් ඇති වුණා. කුංචි මේ මේක ඇතුළේ මම ඒ වන්දිතක තරහට පස්සේ කීලා පියෙන් එලවල ගිලා කපුවා නෙවෙයි. සතුට ඇතිවෙච්ච ගමන් සාරිපුත්‍ර වහන්සේ දීගෙන දීගෙන ගියා ඉන්ජෙක්ෂන් එක. ඒක අන්තිමට හිත සල්ලක්කන වීදියට යනකම්ම කොහොමද කියන්නේ සංඛාර උපේක්ෂා ඥානයට යනකම්ම භාවනා වශයෙන් වැඩෙන්න නැගිටලා නැගිටිනකොට ඉතින් ඉන්නහට යන්න බෑ සාරිපුත්තු සාංශේ නැගිටලා ගියා ඉතින් අnder මචං පාත්‍රය අතට අරගෙන පිටිපස්සෙන් පිටිපස්සෙන් ගියා දැන් ඉතින් මිනිස්සයා වෙන විනියෙක් සන්තෝෂෙන් ගිහිල්ලා ආපහු එනකොට හරකෙක් කන්න බෑ හරකෙක් කන්න මැරුණා පස්සේ අරුවචනාංශය පිසිය වෙන වෙලාවක මේ මිනිස්සයා දිවි ලෝකෙ ගියා මේක හරි විප්ලවයක්. මොකද දිවි ලෝකයන්ට මේ ඉඳලා කැතකොට ගහගෙන ඉන්න කට්ටිය අපායි. අර මිනී කපු මිනිහා දිවි ලෝකේ. ඒක කොහොමද ගහන්නත් මෙච්චර මේ 599ක් නේ ඔක්කොද කපු මිනිහා කොහොමද දිවි ලෝකේ? මොකද යාගේ කිසිම සීලයක් සමාදන් නෑ මොකක්වත් නෑ. සරුවෙන් සඳහන් කළ තියෙනවා මේ එක ગાථා පදයක් හරි. හරියට අර්ථ සංගීතෝ කියන්න පුළුවන් නම් එතනින් ඒක බලන්න පුළුවන්. ඒ මනුස්සයා මේ සාහිත්‍ය සමාජික ප්‍රයෝග ඥාන නිසා අර තමන් කරපු දේ පැත්තක දාලා භාවනාවට හිත යොදනවා ධර්මයේ තියෙනවා මේ දිවි ලෝකෙ ගුණයි කියලා ඉතින් එතෙන්දි පෙන්ලා කියලා කියන මේ මනුස්සයාට මේ අපි හිතන විදිය සම්ප්‍රදාන කුල සීලයක් තියලා නැහැ ආහරි නරන්න පුළුවන් එම්බේ මාරක් දාලට දේශපාලනඥයෝ කුලියට මිනිවරු ඒ කුලියට මිනිහ මරන්න ගන්න වෙන්නේ නැහැ මොන විදිහේ අකුසලයක්ද පාපයක්ද එන්නේ කියලා. මොකද මෙයා රජු කුලිය ගෙවන යුදා මෙයා අර පන්සිය ගන්න මරලා තියෙනවා. එතනදී මහමුදුත් වහන්සේනම දේශනා කරන ආකාරය හැටියට ඒ මරන්න මේක පිළිය උසනකොට පණ තියනවා කියලා දැනගන්න එක දී ඇති වෙන අකුසල් වල පිළිබඳවයි තියෙනවා අකුසල් තියෙනවා ඉතින් තියෙන කර්මපත වෙන්න නම් ඒ අංග පහ සම්පූර්ණ වෙන්න එපායි ඒ මැරීමේ චේතනාව. ඉතින් එතන කියලා දුන්නේ ඒ මනුස්සයාට හරි වදයක් නෙවෙයි කපණ එක. විනෝදාංශයකට කපනවා නෙවෙයි. ඒක රසායන නිසා කෙරුවට ඉතින් මේ ওই දැන් සීලය ගැන කතා කරනකොට පැහැදිලිවම සීල බලපාන්නේ කායික වාචික ක්‍රියා. මනස බලපාන්නේ නැහැ. මනස ඒකීම කියන්නේ සමාධියනේ. සීලය කියලා කියන්නේ කය වචන දෙකේ හැසිරීම. නමුත් යම් කිසි කෙනෙක් මේ මහත්ය මොකක් හරි කය වචන දෙකෙන් වැරද්දක් කරුවා කියලා යාට හිතෙනවා. එයා මම ළඟට ඇවිල්ලා අහනවා වහන්සේ මම මේ වැඩේ කරා. නමුත් ඔබ වහන්සේගේ මිම්මෙන් මට කියන්න මම ඇති වෙලා තියෙන්නේ අකුසලයක්ද කුසලයක්ද මොකද මේක කරන වෙලාව මං ගියා නෙමෙයි මේක වැඩ වුණා. ඉතින් ඒ වෙලාවේදී කාය වචන දෙකේ මට චෙක් කරන්න වෙන්නේ මෙයාගේ චේතනාව විතරයි. සීලයට බලපාන්නේ කාය වචන දෙක උනාට සීලය පිළිබඳ විනිශ්චයදී බලපාන්නේ මේ පුද්ගලයා මේ වැඩේ කරනකොට පැවතිච්ච චේතනාව. ඒක ලේසි වැඩක්. ඒක මෙයාට බෑ මටත් බෑ. දෙන්න අනුකම්පාවෙන් මේක පිළිසිදු කරලා කරලා කරලා කරලා කරලා තමයි මෙයා එතෙන්ට යනකොට තිබුණ චේතනාවේ මාරු වෙන්න පුළුවන්. මමත් ඒකට සුදුස්සෙක් නෙවෙයි චේතනාවෙන් තමයි වැඩි කියන්නේ. ඒ නිසා අපිට අමාරුයි කියන්නේ කල්ලාතුව මේ වගේ තත්වයකදී යාට අකුසල ඇති වෙන්නේම නැද්ද වෙනවාමද කොච්චරක් වෙනවද කියන එක චේතනා කියන එක බොහොම වලටයි දෙයක් බොහොම වාස්තිකම වෙන දෙයක් සතියෙන් තොරව ගත කරපු කෙනාට චේතනා මොකක්ද කියලා කියන්න බෑ Taman ගත කරපු වැඩ පිළිබඳව කල්ලාකියෝ එළඹ සිටි 100ක් නැත්තම් එයාට සපේලා උත්තරයක් දෙන්න අමාරුයි. ඒ නිසා සතියෙන් ඉන්න කෙනාට නම් වැරද්ද නම් වැරද්ද වශයෙන් හරි නම් හරි වශයෙන් Tamanට නැවත ආවර්ජනය කිරීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා අපිට තීන්දුවට එන්න පුළුවන් ගැතිය වැඩි. ඒ නිසා අපිට කියන්න තියෙන මේ ශේෂ්ත්‍රයේදී අපිට ස්ථිරසාර උත්තරයක් දෙන්න බෑ. මේක හරිමයි මේක වැරදිමයි කියන්න බෑ. අපිට සාධකගෙන හර පාන්න පුළුවන් මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා සම්බන්ධ වෙච්චි වෙච්ච කේස් හිස්ටරිස් වෙච්ච දේවල් දිහා බලනකොට මෙන්න මෙහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ සීලය පිළිබඳව මෙන්න මෙච්චරක් සීලය රකින්න ඕනේ භාවනා කරන්න ඉස්සලා කියලා කන්ඩිෂන් ඕනම කෙනෙකුට පටන් ගන්න. ස්වාමීන් වහන්සේ ඒකේ තවත් පැත්තක් දැක්කොත් දැන් එතන පාවිච්චි කරලා තියෙන ගොඩක්ම ප්‍රයෝග සම්පත්තිය මට පේන හැටියට අර අර අර මිනිස්යාගේ තිබ්බ උද්දච්ච කුක්කුච්චේ කියන්නේ අර පැස්සු ගිය දේවල් ගැන තිබ්බ තැවීම නැති කරලා ඒ ඇති වෙච්ච සුළු ආලෝකයේ මත ටිකට ටිකට ටිකට අර මනස අරගෙන ගියා. ඒක ඒ කියන්නේ සාමාන්‍ය එතන අරුණාව නෙවෙයි ප්‍රඥා වැඩ කරන්නේ. අර්ථසංශ හරියට දන්නවා මෙන්න පොල් ගෙඩිය මෙතෙන් ගැහුවොත් දෙකට බෙදෙනවා. ගහේ දරේ මරේ දන්න. ගලේ මරේ දන්න. මරේ බලලා ගැහුවොත් නිකන් අරේ මේ ගැහුවා වගේ නෙමෙයි. ඉතින් ඒක මේ මිනිස්යාගෙත් වෙලාවල හරිගත සාංශකෙත් මේ ප්‍රයෝග ඥාන ඒ වැඩි අපිට ඒ වගේ කර්මජ චිත්තද උචුද ආහාරද කියන හතරම මේකට ගන්න ඕනේ. කර්මජ වශයෙන් මනුෂ්‍යගේ සායන පිරන් තිබිලා තියෙනවා. ඒ වගේම චිත්තජ වශයෙන් සාර්ථක සංසය හරි වෙලාවට වැඩේ කිරුවා. ආහාරද උචුද සේරම දේවල් එකතු වෙලා තමයි තියෙන්නේ. මේකේ මම මේ වෙලාවේ ගෙන හැරපෑවේ මේකෙදී අපි හිතන විදිහට මෙන්න මෙච්චරක් සීලයක් තියෙන්න ඕනේ භාවනා කරන්න ඕනේ කියලා කිසි කෙනෙකුට නීති දාන්න බෑ. ඕන කෙනෙකුට කියාවි හොඳයි කරලා බලන්නකෝ. මේක භාවනා කරලා බලන්නකෝ කෙරුවට පස්සේ ඔයාලට විනිශ්චයක් කරගන්න අවස්ථාවක් හම්බ කියලා ඕනම කෙනෙකුට මේ ਸਰවඥාන්සේගේ ධර්මයේ ඒව බලව කියලා දෙන්න පුළුවන්. බුදුකට සුදුසු නෑ කියන අයිතියක් අපිට බුදුහාමුදුරු දීලා නෑ. අපිට කියලා තියෙන කරුණාවෙන් හරි මෛත්‍රියෙන් හරි මේ මනුස්සයා කොහොම හරි මේකට මේක මේ මනුස්සයා හේතු ගන්න ගන්න එක තමයි ධර්ම වෙන්නේ ඒක. අර කියා ආශ්‍රේ කිරීමෙන් සිද්ධුතුන්ට කියන ගැටලු කාර්යයක්. වුණේ ප්‍රශ්නේ වුණේ. ප්‍රශ්නේ තේරුණේ. සීලයන් අතුරු කිරීමේදී සිල්වතුන්ට සමහරට ගැටලුවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. දැන් ඔබ වහන්සේ කල්යාණ මිත්‍රෝ ඉන්වත් සීතෝයි කල්යාණ මිත්‍රෝ නේ අපේ හැමතැනම ලැබෙන්නේ. විශේෂයෙන් විවිධ චරිත ලක්ෂණ අපට ප්‍රායෝගික ජීවිතයේ ලැබෙනවා. අපි ඔවුන් කරන සම්බන්ධ සම්බන්ධතා පැවැත්වීමේදී සමහර විට සමහර සිල්වතුන්ට Taman සිල්වතෙක්කේ කියන නැගීම ඔවුන්ට වචනයෙන් ප්‍රකාශ නොකළත් Taman තුල සීලයේ තියෙනවා කියලා ඇඟවීමෙන් ඔවුන් සිල්වත් කරගන්න සමහරට උත්සාහයෙන් දරන අවස්ථා වෙනවා. ඒකට අර ඔබ වහන්සේ දේශනා කරපු විදිහට තමන්ගේ සිල්වත් බව ඇඟවීම කියන එක වරදක් වෙනවද කියන්නේ නෑ නෑ වරදක් නෑ ප්‍රයෝග ඥානයක් මම කියලා දුන්නා එහෙම ප්‍රයෝග ඥාන කියන්නේ කොයි පැත්තටත් වැඩ ගන්න පුළුවන් වෙලාවක් එනවා ඇත්තටම මේක මේ ඒ වෙලාවේ ඇඟෙන් එන එකක් සිල්වතාවට ඒ අවශ්‍ය කරන මෙන්න මේ විදිහට කෙරුවොත් හොඳයි කියන එක තේරෙනවා නමුත් විශේෂයෙන්ම මම දකින්නේ අද ඉන්න තරුණ කොටස් තරුණ තරුණියන්ගේ වැඩේදී විශේෂයෙන්ම කෙල්ලෝ තරුණ කාන්තාවන්ගේ දිහා බලනකොට මුගාවක් අවශ්‍ය තියෙන මේ ලෝකේ තියෙන දුක තේරෙනවා යාට දුකේ තියෙන්නේ මේ කොහොම කෙරුවක්වත් මේ මේ මේ මේ කෙලවර තියෙන දුක. නමුත් දෙමව්පියෝ ගුරුවරු එහෙම යාට මවලා පෙන්වන්න හදන්නේ සුන්දර ලෝකයක්. ඒ සුන්දර ලෝකේ උන් කැමති නෑ. ඒගොල්ලෝ දන්නා මේට වැඩි ආදි වටිනවා මේ අතරමැද භාවනා ටිකක් කරා නම් නැත්තම් ගුණ ධර්මයක් හැදෙනවා. මේ තම්මල තාත්තලා බයයි මේ උඹලා ඕන් දෙයක් කරගත්තත් පස්සේ කරගන්නilla බැන්දට පස්සේ ඒ විදිහට ඉතලා අපිත් එක්ක ඕක කරන්න එන්න එපයි කියලා දෙන්නේ නැහැ. සුන්දර ලෝකෙ පෙන්වීම ලෞකික වශයෙන් යම් යම් කෝණ දෙමව්පිය ප්‍රශ්න විසඳා ගැනීමට කරන්නේ දෙමව්පියන්ගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා දරුවගේ ප්‍රශ්න නෙවෙයි හොඳට මම මම තරුණයෙක් වශයෙන් 26 දී උත්සාහ කරනකොට මෛත්‍රික හේතු කිට්ටුවන්තෝ සේරම කිව්වේ අයියෝ ඇයි මේව කරන්න ඔයා මේ වැඳලත් නැහැ නේද රට ගිහිල්ලත් නැහැ නේද මොකද ජොබ් එකක් කරලා නැහැ නේද මොනවද මේ කරන්නද ඕවා ටිකක් කරලා බලන්න මම එංගලන්තේ ගියාට පස්සේ නම්මනක් හිතුව කිව්වා මම නිල්ලඹ ගිහිල්ලා හිටියා ડોક્ટર ෆර්නෑන්ඩෝ කියලා මේ ඩෙන්ටිස් කෙනෙක්. හරිම ෂොක් මිනිසයා හොඳ ඥානවන්තයි. ඉතින් එයා මාව කේස් ස්ටඩි එකක් විදිහට කෙරුවා. දවසක් මේ අපි භාවනා මධ්‍යස්ථානයේ ඉඳගෙන ඉන්න කට්ටියම. මම හොඳටම ඊළඳාරිය අවුරුදු 26ක් 27ක් ඇති. සුද්දෙක් ඇවිල්ලා වාඩි වුණා. ඒකට අපේට විශ්වවිද්‍යාලයේ මේ බෞද්ධ අංශයේ ප්‍රධාන කතිකාචාර්යතුමත් එතන හිටියා. ධර්ම සාකච්ඡා කරන සුද්ධ කතා කරලා අහුව මේ බුද්ධ ආගමේ දැනටත් ඉදිරිපත් වෙලා බණ බණ භාවනා කරන පූර්ණ කාලෙම කැප කරන මිනිස්සු ඉන්නවද නැත්නම් ඉතින් නිකන් නිකන් මේක පුරාණ කතාවක් විතරද කියලා. පුරංගන කතාවක් විතර දැනටත් පූර්ණ කාලෙම දාලා භාවනා කරන මිනිස්සු ඉන්නවද කියලා. ඉතින් ડોක්ටර් වෙනහන්දු කිව්වා ඔව් කියලා. ඉතින් මට එහෙම දෙයක් පේන්නේ නැහැ. මට පේන්න තියෙන්නේ මේ පරණ කතා ටික කී කියන නටබුම් පෙන්න පෙන්න ඉන්න බුද්ධ ආගමක් විතරයි කියන්නේ. මේ මිනිස්සු හැමලෙකම මෙන්න මෙයාකටත් පිසු. මෙයාට හිතන්නේ මහාන වෙන්න ඉන්නේ කියලා මාව පෙන්නේ. සුද්දට කිව්වා මේ මෙන්න මේ જાති ඔයත් මෙන්න මේ જાති මිනිස්සු කියලා මාව පෙන්නන. සුද්ද නිකන් එක පාට උඩ ගිහිල්ලා බැලුවා මේ පණ තියෙන බුද්ධ ආගම කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ මම ඇවිල්ලා ඔයාගේ අහලා මම කෝ පිස්සුවේ ડોක්ටර් කෙනාට පිස්සු මම ටිකක් ඔය මේ සූත් ටිකක් කියවන බව මට එහෙම එකක් නැහැ. ආ ඒක නම් මට හිතා ගන්න පුළුවන් කියලා ගියා. ගියාට පස්සේ අර පාලි ප්‍රොෆෙසර් මයි ගාවට ආවා. මම දන්න කෙනෙක් වැඩිමාල්. ඉතින් පුතා අර ජොස්තර මහන්තේ විදිහට ඇත්තටම මේ බණ භාවනා කරනවා කියලා. මම කොයිදින් මේ නිල්ලබ මාත් යනවා එනවා. මම ඒවට බොහෝම ආන්දගේ ප්‍රතිපත්තියම යන්නේ. යනවා එනවා. හැබැයි මට ඕන වෙලා තියෙනවා මේක ටිකක් බලන්න මේ මිනිස්සු ටිකක් දැනුම තියෙන මිනිස්සු මට ආශ්‍රය කරන්න ඕනේ කියලා. නෑ එහෙම කියලා පැවිදි වෙයිද කියලා මම කිව්වා ඔය පාර ගියාට පස්සේ කොහෙද කියන්න බෑ. කුඩු ගහන්න පටන් ගත්තට පස්සේ රූඩුවන්ට එක්ුණාට කියන්න බෑනේ. මම ඒකයි මේ කියන්න ගිය පුතේ ඔයා බොහොම මේ ඉගෙන ගන්න කරන කෙනෙක් අනේ ওই වැඩ නම් කරන්න එපා. ඔයා රට ගිහිල්ලා තියනද? මම කිව්වා ගිහිල්ලා තියෙනවා. වැඳලා නැද්ද? නෑ. මම කියන්නේ ඉව කරලා බලන්න මේ ජීවිතේ සැපක් කියලා එකක් තියෙන ඔයාට මොකක් හරි එකකින් මේ පිටපොට ගිහිලා ගතිය පේන්න තියෙන මම මේ අනුකම්පාවෙන් කියන්නේ එහෙම හදිස්සි වෙන්න එපා කිව්වා. ගිහිල්ලා කීප දෙනෙක් වැටිලා ඉන්නවා කියලා. ඉතින් මට ඉතන මේ අම්මන්ඩියෝ මේ මිනිස්සු කී දෙනෙක් විශ්වවිද්‍යාලකාරයෝ නම ගන්නේ නැද්ද කියලා. මම කලා නෙමෙයි කිව්වේ මම විද්‍යාව කෙරුවේ. ඊට පස්සේ මං ගිහිල්ලා ડોක්ටර් ෆිනෑන්ස්ව කතා කරලා කිව්වා මේගොල්ලෝ තමයි මේ ජාත්‍යන්තර කට්ටියට කතා කරලා කියන්නේ මේ බුද්ධ ආගම කරන්ද හැබැයි ෆුල් ටයිම් දාන්න. පාර්ට් ටයිම් කරන්න. ඊට පස්සේ ඒ ડોක්ටර් ෆිනෑන්ඩ් මට කතා කරලා කිව්වා ඔයාට ওই තියෙන දැනුම ඇති බේරෙන්න පුළුවන්. ඔය බුද්ධ ආගම කියලා කරන කට්ටිය කරන්නේම ව්‍යාපාරයක් විතරයි. එතන තව කෙනෙක් හිටියා ඒ දවසේ ඇසිස්ටන්ට් හිටියෝ කෙනෙක් දැන් නම් ප්‍රොෆෙසර්. ඒ පැහැදිලිවම කියනවා බුද්ධ ආගම කියන්නේ PhD එකක් ගන්න කරන වැඩක් මිසක සීරියස් කරන්න එපා කියලා. ඒ PhD එකකට ගන්න තියෙන වැඩක් විතර සීරියස්. ඉතින් මම හොඳට ආශ්‍රය කරලා තියෙනවා මේක. ආශ්‍රය කරලා තමයි මම මේ ඒකට පස්සේ දැන් ඉතින් මම කතා කරන 79 80 අවුරුදු වල ඒ දිගට මම දකිනවා මේ ගේමේදී ඉන්නකොට හුඟ දෙනෙක් ඉන්නවා දුරදී මාළු බයන කට්ටිය ඉන්නවා. ඒත් ඔක්කොම තියදී අපි ධර්ම පිරිසක් කියනවා කැප වෙලා කරා. ඒ උච්චරත් මේ යද්දිත් ඉන්නවා. ඒ ගැන මම සතුටුයි. මම සතුටු වෙනවා මම බලන්නේ පුළුවන් තරම් ඒ පිරිසට කියලා දෙන්න ඔය කොච්චර ඔය අතුරු අන්තර ආවත් ඔබ දැඩි අධිෂ්ඨානයක් ගනින් දිගට කරගෙන යනවනේ යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔය ඔය සිද්ධියට මම දකින්නේ හේතු වෙලා තියෙන්නේ දැන් අපේ ඉන්න දෙමව්පිය නැත්නම් අපේ වයසේ ඉන්න 99.99 ගානක ඇත්තෝ බුද්ධාගම කියලා දන්නේ බුද්ධාගමේ ඔළුව නෙවෙයි අතපය හඳයි ඒ කියන්නේ දානය ඒ වගේම බුද්ධ පූජා ඒ වගේ දේවල් විතරයි දකින්නේ ඒවා කරලා නැහැ කරලා ඒ ඒ තියෙන අවස්ථාවන් යම් ප්‍රමාණයකට අත්විඳලා තියෙනවා නම් ඒ ඇත්තන්ට තේරෙයි මේ පංචකාම සම්පන්නියෙන් විතරක් ගන්න තියෙන සුඛයට වඩා ලොකු සුඛයන් තියෙනවා ලෝකෙක. ඉතින් ඒගොල්ලෝ දන්නේ අරක විතරයි. ඒ නිසා ඒකට හිතන මේගොල්ලෝ අත්පොරවගෙන පැත්තකට වුණාම මේක වෙන්නේ ලොකු අමාරුවක් වටිනවා කියලා. අපරාධේ වටිනා තරුණ ජීවිතේ නාස්ති කරගන්නවා කියන්නේ. නමුත් ඒක මේ પરම්පරා එකකින් එන වැඩක් නෙවෙයි. પરම්පරා කීපයක් එහෙම යන්න ඕනේ. ඉතින් ඒකම මේක මේ කියන තත්ත්වයේදී කියලා කියන්න බෑ. ඒ නිසා අද ඉන්නේ නම් අන්දර මට නම් මං ඉපදිච්ච යුගයේ බලනකොට 1956 යුගෙත් නේ අපි ඇවිල්ලා තියෙන්නේ බුද්ධ ජයන්තියට නේ අපි ඇවිල්ලා තියෙන්නේ සැලකුම් කරලා ඇවිල්ලා තියෙන්නේ මං ආපු වෙලාව නම් මං හිතනවා නියම පස්මා බැලුම් බල්ලා ආපු වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ මේක තමයි කියලා මට දැන් මම පටන් ගත්තා නම් මොනවදෝ පිසු කියලා පටන් ගත්තට පස්සේ මම දන්නවා මොනවද කියන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා මනුස්සයා දැක්කට පස්සේ අර විදිහට ආගම ගැන කතා කරනවා මම කියනවා බොහොම හොඳයි ඒක කරගෙන ඉන්න මම කිසි තරහක් නැහැ මම සමාජයට කියලා උදව්ත් කරනවා හැබැයි කාට හරි යන්න පාරක් තියෙනවා නම් මම එච්චර මේ තරුවක් නෙවෙයි මම කියන්නේ උඹට චිත්ත ශක්තියක් ඕනේ උඹේ අදිෂ්ඨානේ පණිවිඩය කියලා එකට කියන්නේ Taman අදිෂ්ඨානයක් ගත්තට පස්සේ මොකාවින්වත් බාධා වෙනවා වැනෙන සුළු ගතිය තියෙනවා නම් හැම තැනම මාර බලවේගයි අනම්මනම් තමයි ඉතින් මේ මට්ටමට එන්න يعني තමන් තුළ පණිවිඩයක් තමන් තුළ චිත්ත ශක්තියක් එන්න සීලෙන් කරන්න දෙයක්. සීල කියලා කියන්නේ ඒකට පදනමක් විතරයි. ඊට පස්සේ සමාධියෙන් ප්‍රඥාවෙන් යම් පන්නරයක් එන්න ඕන. ආවට පස්සේ වටන්න. ඒ දෙන්න එනකන් හරි වල්නකට. දෙන්න එනකන් හරියට මේක වැනෙන සුළුයි. ඉතින් ඒකලාදී කාට කාටත් අත දීගෙන යන්න ඒකදී ගොඩාක් මේ මං ওই කියන මේ සීල පිළිවෙල පස්සේ තියෙන ඉසබහුණාට පස්සේ නෙවෙයි ඉසබහුණාට පස්සේ සීල් දැක්කට කවුරුත් තරහ වෙන්නේ නැහැ. මට ඕන කරලා තියෙන මේ තරුණ උදේ තියෙන කොල්ල කෙල්ලන්ට මතක් කරලා දෙන්න මේක අත්‍යවශ්‍යයි සීලේ කියාපාන්න තුඹල පුළුවන් තරම් සිල් රැකපන්. මොකද ඒකකොට නැත්තම් කිට්ටුවෙම ඉන්න කට්ටියගෙන් තමයි කොක්කවත්. ඒක හරි අමාරු දෙයක් අද සම්ප්‍රදාන කුල රටක. ඒක මේ තාක්ෂණයෙන් ඈත්ින් දෙන්නේ දෙපැත්තට පිළියම් තමයි. හොඳනේ මම තාක්ෂණයට ගැති කෙනෙක් විදිහට මම බැනුණා. මම සම්පූර්ණ නව තාක්ෂණයේ කටයුතු කරා. කටයුතු කරුවට මම දන්නවා ඒක ප්‍රොජෙන සලකලා ඒක කටයුතු කරුවා. තාක්ෂණේ නැතුණත් ඇඟිලි දෙකෙන් වැඩ කර කියන්න ඕන කැත්තේ මුදලෙන් වැඩ ගන්න පුළුවන් වෙනොත් පයින් යන්න පුළුවන් වෙනොත් ලැබෙන ආහාරය යපෙන්න පුළුවන් වෙනොනේ. හොඳ ස්ප්‍රීත ආහාර දුන්නට කෑවට කමන්නේ නමුත් අපි අය හිතපු මට්ටමට එන්න ඒ හැකියාව නැති කරගන්නවා. තාක්ෂණයේ දෝෂයක් මේක පල්ලේ හරියට හැඳුල් කරගන්න දන්නේ. පාවිච්චි කරන්නේ නැහැ තාක්ෂණයේ දෝෂය. තාක්ෂණය කියන්නේ වාලේ. අපි දැන් ඒකට වාලේ වුණාට පස්සේ කරන්නේ නැහැ. උන් තාසෙනේ තියාගන්න අර වර්ණ ඔලොමොට්ටල කමක් තියාගත්තාම කිසි බයක් නෑ.